පරණේ පරණේ තමයි. මෙතන කනෙක්ෂන් එක ඒක නෑනේ. නෑ සර්. මේ මොන හදා ගන්න වෙනවා. මෙතන හදාගත්තා නම් අනිත් එක දන්නේ. ලයින් එක ගන්න බෑ. 在北海这个玩的啦。 මන්ත්‍රක පිළියම් ගන්න තියෙන්නේ. කවුරුද නැති බලන්නේ. තියෙනවා දැම්ම දන්නේ නැහැ. මට තොලපතිය. මට තොලපතිය. බලන්න හරි අර කරගන්න. එහා පැත්තේ. මම නෑ ඔය එකෙන් බේරෙන්න නෑ. ඒක දාලා. ඈ? ඒක දාලා ඔය කෙනා ඔය හවුස් දාපු. දාලා ඉන්න දෙයක්. දෙයක් නේ මේ තියෙන අපිට යපෙන්න පුළුවන්. අපි ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි. නිරාජ්‍ය පාසක මහතුරු සම්බන්ධ කරන හැම සෙනසුරාදාවකම ධර්ම සාකච්ඡාවකට පෙළඹිලා ඉන්නවා. ඒ ධර්ම සාකච්ඡාවේ සඳහායි අපිට අද සෙනසුරාදා දවසේ කාලය ලැබිලා තියෙන්නේ. මේ සඳහා අපි මුල්ම විනාඩි ස්වල්පයේ අපේ විවස්ථාව කියවීම සඳහා ගත කරනවා. ඊට පස්සේ අපි දවසේ වාරි පැමිණිච්ච උදාන ගාථාවේ පාඨ පාළි පාළි ගාථාවක් අනුව ධර්ම සාකච්ඡාවට පෙළඹෙනවා. ඒ අනුව සභාවේ කාටත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. කාර්ම සාකච්ඡා විරුද්ධ සාකච්ඡා බාටපත් කරගන්න පුළුවන් සමහරලාට මෙල්බන් කට්ටියත් ඒකට සම්බන්ධ වෙයි. ඉතින් මතු හඳුනා දීමෙන් පස්සේ මතක් කරන් දෙන්න අද අපිට තියෙන්නේ යෝගාචර දිනචරියාවේ යෝගාශ්‍රම කතිකාවතේ දෙවෙනි කොටස කියවන්නයි. ඒක මම සියලු දෙනාගේම දැනගැනීම සඳහා කියවනවා. කාගේ කාරුණික අවධානය මේ දිසට යොමු වේවා කියලා මම කර්මයෙන් ඉල්ලා සිටිනවා.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 හිතේ පරිවර්තන ඊතා සෑල්ලුවෙන් කීනෝකී හැම දිනකවාම ගේහිත ප්‍රේමයෙන් නුසුසු යාලුකන් සාදා නොගතිය යුතුය. විෂභාගයන් හාද සභාගපත බාලතරුණයන් හාද රහසී නොබිනිය යුතුය. නවත්තති හසන්තේන ගන්තුං චේව නිසීදිතං වත්තුස්මින් හදනී යස්මින් මිහිතමත් තන්තු වට්ටති යුහෙයින් ආරාමේද ගමේද සුදුසු කරන කෝත් මදසිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය. සල්ලේකං අච්ඡන්තේන අපමත්තේන භික්ඛුනා කපියේ හින කාතබ්බා ආමිසත්ථාය ලෝලතා යුහින් කැපදේහිද ලොල් නොගිය යුතුය දාග බොමලු හැමදෙමින්ද ගන්ධදුම් මල් පහන් ඈදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය ගමේ මිනිසු සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩු කීමාදී කතාද විෂභාග කතාද නොකළ යුතුය වැඩිමාල් සඟුන් හා ආදර ගෞරවය ඇතුව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් ඇඟාල්ලා ආදර නොදක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇති වෙනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරනු වැඩිමහල්ලා නොවිචාරා නොකල යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හට ගන්න අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදී පහළව නිසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකීක වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳ වූද, ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඇති වූ කල්ලි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව තමන් ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයකට නොබැසීන කරුණු ඉදිරිපත් කරගෙන උනුම් උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝබන්තෝවනං රාජානෝ මුත්තාමනි විභූසිතා යථා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු වේයින් සීලාභරණය මමුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකලෙති අත්තිකිල මථාන යෝගේ තායත්වන කෂ්ඨ වෘත දුෂ්කරාසන ආදී වර්ධනයේ කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වර්ධනයේ ගිලංකම්මාදී සුදුසු කරුණක් නැතුව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුයි බහැර ගමන් නැවැත්විය යුතුය බහැර හැරියනෝගේ කරුණක් පැමිණ කල්ලි ආරක්ෂකයෝ පැමිණ සමග ගොස් නොපමාව පමිණිය යුතුය. හිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණ సంతානයේ වැටීමටද හේතු වන හේයි. හිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකින්නා දූතාංග ආදී ආචාර්යාදී ආචාර්ය උපාධ්‍යාදීන්ට මුත් ශේෂ්ඨන්ට නොදැනෙනසේ කළ යුතුය. නබික්කවේ කේනච පරියායේන ජාතරෝ ප්‍රයත්න සාදී තබ්බන් ඊ වදාළ බැවින් රන් රිදී මිල මුදල් පිළිගැනීම, මුදල් සම්මාදන් කිරීම, සිවුරු පිළිකර පොත්පත් ආදී මුදලට දීම, ආර මුදල් පිළිwidetilde මුදල් අනුව බැංක පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටිකින් හෝ මිල මුදල් පරිහරණය සම්පූර්ණ බැලකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මේ ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරී යමෙක් කියවී නම් නැවත භාර නොගත යුතුය. යෝගාශ්‍රමී කාර්යසභාවේ අනුමැතිය ඇතිවීම අභිනව සෙනසුන් ඉදිකිරීම හෝ බාර ගැනීම හෝ කල යුතුය. එසේ නොමැතිව හිතමතේ ඉදිකරන සීනාසන යෝගාශ්‍රම සංස්ථාට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති අන්තර්පත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව ශිෂ්‍යාන ශිෂ්‍ය પરම්පරාට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉදකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් අන්තට කෙර යෑමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය. ශීලචාර ව්‍යවධින අකීකරු ශිෂ්‍යයන් කාර්ය සභාවේ නීමේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දී යුතුය. භික්ෂු සාමණේර සංඝන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකාධිකාරින් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනොත්. ඔබ සම්පන්න අනුබ සම්පන්න ප්‍රකාශපත්‍ර න්‍යාපංච කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනොත්. යෝගාශ්‍රමී සීනාසනයන්හි පැවිදි වූද උපවිදි වූද අපවත්වෝද ඉවත්වෝද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් උපමාවකාරක සභාව ඉදිරිපත් කළ යුතුය. කරු සම්පදා විනය කර්ම සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරී මහන්සිය වෙත දැනුම්දී ශිරාගත ආරණ්‍යක සම්ප්‍රදාන කුල යෝගාශ්‍රමයේ ගරුප සම්පදා විනය කර්ම සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරුප සම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම පැවිදි කිරීම ආදී ශාසනික කර විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අන්තර්ගතවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සීල සීනාසන යන්නේ යෝගාචර දිනචර්යා කතිකාවත අඩමතකට වරක් කියවා මෙහි පරමාර්ථයේ සිහිගැන්විය යුතුය. මෙහි નિયમિત විවස්ථාවන් බෙදෙමින් අකීකරුවන ශිෂ්‍යයන් තුන්වැනි දක්වා වාද කොට වරද ඔහුගේ අත්පොතේ සට අත්පොතේ සටහන් කළ යුතුය. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් අනින් බැහැර කළ යුතුය. මහතෙරුන් වුවද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවාගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. අපි වෙලාව ගත්තේ පළවෙනි අංකයේ සඳහායි. අපි ඊගාව දවසේ යෝගාවචර දිනචරියාව කියවන්න තියෙනවා කියන සීකන්ද වීමත් එක්ක අපි බලාපොරොත්තු වෙමු උදාන පාලි කාටාට අනුකම් වෙන ධර්ම සාකච්ඡාවේ මාතෘකාව වශයෙන් කල්යාණ මිත්‍රස්සේ සම්මේගිය භික්ඛුනෝ පාටිකංකං කල්යාණ සහායකස්ස කල්යාණ සම්පාං සම්පාංකස්ස යං ආරද්ධ විරියෝ භවිෂති අකුසලානම් ධම්මානම් පහානාය කුසලානම් ධම්මානම් උපසම්පදාය තාමා දලපරක්කමෝ අනික්කිත්ත අනික්කිත්ත දුරෝ කුසලේසු ධම්මේසු කල්යාණ මිත්‍රස්සේ සම්මේගිය භික්ඛුනෝ පාටිකංකං කල්යාණ මිත්‍ර සහායකස්ස කල්යාණ සම්පාං සම්පාංකස්ස යම් පඤ්ඤවා භවිෂති උදයත්ගාමිය පඤ්ඤාය සමන්නාගතෝ හරියාය නිබ්බේධිකාය සම්මා සම්මා දුක්ඛකය ගාමිනිය තේනච පන මේගිය බික්ුණා ඉමේ පංචසු ධම්මේ ප්‍රතිත්ථාය චත්තාරෝ ධම්මා උත්තරින් භාවේ තබ්බා අපිට ඉංගට ඉංගල කරන්නේ ඒක අත පහෙන් තුන් තැන් අන්තිම තේ කිව්වේ කල්යාණ මිත්‍රසේ ඒ අන්තිම මේක ඉතින් ඉස්සර කර්ම තුනක් මතකද කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන කෙනාට ලැබෙන ආනිසංස පහක් කොයි කියන්නේ. කල්යාණ සම සීල වයිසති පාසුමක සමර සම්මුතාචාර මිස සම්පන්නයි. ඔව් සීල වෙනවා. ඒකට මේ කාත්මක සමර සීලේ පිටනවා. ඒක එකයි. ආචාර සම්පන්න. ඔය ඉස්සරහට උපතේ අනිත් ඉස්සරහට යන්නේ. ඉස්සරහට ගිහිල්ලා ඒ කියන කල්යාණ මිත්‍ර ආශ්‍රය හම්බෙච්ච කල්යාණ මිත්‍ර යටතේ තිබිය යුතු ගුණ පහක් විස්තර කරලා තමයි ඒ මතින් කර්ම හතරක් වඩන්නේ කියලා කියන්නේ. පල්ලවන මිත්‍යාසේ මේ වීරියත් වේද කුසලහම් උත්සාහත් වේද දැරි ඒක. පළවෙනි එක තියෙන්නේ අපේ අල්පේච්ච කතා සම්පූර්ණ කතා පාගේ කතා. ඒ කියන්නේ කතා જાතේ වීර්යයි සුවිලියයි බුද්ධත්ව ගාමිනී පඤ්ඤාවයි ඊළඟ කල්‍යාණ මිත්‍රයා කල්‍යාණ මිත්‍රයාටම නේද ඔක්කොම තියෙන්නේ ඔය කියන්නේ ඇත්තටම ඔකදී මේ අපි ගිය පාර කතා කරපු එකත් එක්ක මේ සරිත් එක්ක ගත්තොත් පංච ප්‍රධානියංග වගේ මේ භික්ෂුන් වහන්සේ නමකට හෝ පූර්ව කාණ්ඩ භාවනා කරනකට අවශ්‍ය අංග පහක් වග බලා ගන්නයි කියලා කියනවා. කල්‍යාණ මිත්‍රෙක් ඇසුරු ඉන්න ඕනේ, කල්‍යාණ මිත්‍රන්ගේ ඇසුරු ඉන්න ඕනේ. ඒ වගේම නිතරම දල්වාගත් වීර්යයක් සහිත කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම සීලවන්ත වෙන්න ඕනේ. උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව සහිත වෙන්න ඕනේ. මේ කඩාවිත හුඟක් දෙන අනේ කලියුතු කතාවලදී මේ තිත තිතක් තිස් දෙකක් වෙන තිරච්ඡාන කතා අයින් කරලා අපිච්ච කතා සම්තුති කතා ආදී කලියුතු කතා භාවනා කරන කෙනෙකුට ගැළපෙන කතාවල නිරත වෙන්න ඕනේ. ආනේ මේ පහ තමා විතින් හොයලා බල සම්පාදනය කර ගන්න ඕනේ. ඒක නිසා මේ ඒ කර්ම වලින් පහෙන් තොරව ඉඳගෙන භාවනා කරාට පමණක් ඔය කියන ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැහැ. වෙන විදිහකින් කියනවා නම් ඉඳගෙන භාවනා කිරීමට හිත හදාගත්ත කෙනා ඒකට අවශ්‍ය පරිසරය ඒකට අවශ්‍ය අනුග්‍රහ වශයෙන් ඔය ඉතුරු කරුණු ටික සපයා ගන්න ඕනේ. ඉතින් ඒක බුද්ධෝත්පාද කාලක මිසක කවදාකවත් අබුද්ධෝත්පාද කාලේ ලැබෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලෙක ලැබුණත් කාමයේ පැත්තට ගියොත් ওই පහම කැපෙනවා. ওই වෙනුවට කල්යාණ මිත්‍රයන් වලට පාප මිත්‍රයන් අතරට වැටෙනවා. ඒ වගේම කරන කතාවල් තිරච්ඡා තමයි. කවදාකවත් අර විරියාරම්භ කතා, අපේච්ච කතා, සන්තුට්ටි කතා කියන පැත්තට නෙවෙයි යන්නේ. තව තවත් කාමේ වරනවායි. ඒ වගේම ඔය කාම ලෝකේ බොහොම ක්‍රියාකාරී කියලා කිව්වට සම්පූර්ණ වෙලාවට සමාන වෙලාවල් වලට ආධ්‍යාත්මික වැඩවලට තනිකර නින්දක ගත කරන්නේ. කිසිම අවධියක් නැහැ. ආධ්‍යාත්මික පැත්තට. ඉඳුරම් පිනවල ඉඳුරම් හති වැටිච්චාම එහෙම වැටලා පුදිය ගන්නවා. එහෙම නැත්නම් තද ප්‍රමාදයකට වැටෙනවා. ඒ වගේම සීලය කාමභෝගී යත්තන්ද නෝන්ජල්කමක් විදියට පේනවා. සීලේ පේන්නේ මේ බය අදුකමක් විදියට. ඒ වගේම උද්‍යත්ත ගාමිනී පඤ්ඤාව කියලා කියන්නේ උපදින තාක් යමක් තියෙනවනම් ඒව නැති වෙනවා කියන අදහස කාමභෝගීෙකුට පේන්නේ මේ ප්‍රගතියක් නැති නව නිර්මාණ ශිල්පයක් නැති ඒ දින වෙන දේ දිහා ඔහේ බලන ඉන්න ගතියක් වගේ කියලා අන්නේ කරුණු පහ මනස සකස් කිරීමේදී යම් කිසි කෙනෙක් Tamanට උපායන් සපයාගත්තේ නැත්තම් නිකන් ඇහිතල් කූඩකට වතුර පුරවන්නා වගේ කියලා කියනවා මේ ගත කරන ආධ්‍යාත්මික ප්‍රතිඵල ආධ්‍යාත්මික ප්‍රයත්න ආධ්‍යාත්මික උත්සාහය නිකම්ම ව්‍යර්ථ වෙලා. අර්ථ සම්පන්න වෙන්න නම් ඒ පරිසරය අවශ්‍යයි. ඉතින් මේ ගියාමතුරන්න ඒ කරුණු සම්පන්න වෙලා තියෙති අර පරණාපු පරණ අතීත මේ මතකයක් ඇවිසිලාවිල්ල සරුවචන් මහන්සියත් අතහැරලා අතහැර දාලා ගිහිල්ලා මට මෙතන ගියොත් නම් හොඳට භාවනා කරන්න පුළුවන් කියලා ගිහිල්ලා මේ ලස්සන ගඟක් අයින තියෙන අඹවණේක භාවනා කරන්න මහ ඉදිරියපත් වුණා. සරුවචනාසේ අකමැත්ත තියෙද්දිත් ගියත් පස්සේ සම්පූර්ණ අසාර්ථක වුණාට පස්සේ හොඳම වැඩේ තමයි ආපෞසරයක් සර්වචන් වහන්සේ ළඟටම එනවා මට මේ මොකද වුනේ කියලා දැනගන්න අන්න ඉතින්දී තමයි සර්වචන් වහන්සේ මේ කරුණු කියලා දෙන්නේ මේ භාවනා කරන යෝගාවචරෙක් විසින් තමන්ගේ සාමාන්‍ය බුද්ධියෙන් උපයාසපාගත කරුණු පහක් තියෙනවා ඒ කරුණු පහ නොදැනුවත්ව කටයුතු කරනවා කියලා කියන්නේ නිකන් බරපතල ඔපරේෂන් එකක් කුස්සිය කරන්න හදනවා වගේ එහෙම නැත්නම් මේ නොගැලපෙන තැනක කරනවා වගේ වැඩේට අදාළ පරිසරය සකස් කරගන්න දන්නේ ඉතින් ඇත්තටම මේ පතිරූප දේශ වාසයේ පුබ්බේශකත පුඤ්ඤතා කියන පිම්බීමක ඉපදිච්ච එක ඉපදෙන්න ලැබෙන එක පෙරකල පින් ඇති බව අත්ත සමාපනිදි කියලා තමන්ට ජීවිතයේ පරමාර්ථයක් ආධ්‍යාත්මික පරමාර්ථයක් ලැබෙනවා කියන එක ඒ වගේ තොරව මේ පොදුවේ තොගේට භාවනා කරනවා කියන එක සාර්ථක ප්‍රතිඵල දෙන්නේ නැහැ. තෝගේට භවනා කරත් ප්‍රතිඵල ලැබෙන්නේ අන්නේ පරිසරය සකස් කරගන්න කෙනාට විතරයි. මේ පරිසරයේ තිබුණට මේ මේ ගියාම් දරන වගේ ඒක නෙවෙයි නම් රසය. රසයේ තියෙන තානත් ඔය මේ ලෞකික ප්‍රගතියක් කාමභෝගී දෙයක් නම් ඒ පුදුලට මේ දෙලොක් අතර හිර වෙන්න වෙනවා. අද තියෙන අද ලෝකේ තියෙන භාවනා ක්‍රමයි භාවනා මධ්‍යස්ථානයි ඒ භාවනා මධ්‍යස්ථානයෙන් ඉදිරිපත් කරන ප්‍රතිපatti ප්‍රතිපatti කියන්නේ පරමාර්ථ සහිත ප්‍රතිපatti දිහා බලනකොට මේ ටික ඇතීරුම් ගැරගෙන්නම නැහැ. භාවනා කියලා දෙනවා. භාවනා ක්‍රම තියෙනවා. මොකටද මේක යොමු කරවන්නේ කියලාවත් මේ එල්ලේ පැහැදිලි නැහැ. එල්ලේ පැහැදිලි නැහැ. ඒ නිසා පරිසරයට යනකොටම තේරෙනවා මේ පරිසරය නිවනට යොමු වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට පහසුකම් දීලා ගෙනත් තියන හොලිඩේ කැම්ප් කරන වැඩ පිළිවෙල දෙතියෙන්නේ කියලා. ඉතින් ඒකෙදී මේ ඒ වගේ වැඩ පිළිවෙල කඩා වැටෙනවා කියන එක කාගවත් උහුණියම කියන එකක් නෙවෙයි. කාගවත් මේ ද්වේෂය කියන එකක් නෙවෙයි. පරමාර්ථ පැහැදිලි නැතිකම. ඒක හැබැයි මේ බැලු බැලමට තේන තියෙන සමාජික කර්ම වගේ. බැලු බැලමට පේන්නේ සාමාන්‍ය බුද්ධිය. අන්නේ සාමාන්‍ය බුද්ධිය නැතුව ඒ භාවනා ව්‍යාපාර කරගෙන ගියාට කොච්චර ඉහළ මට්ටම ගියත් කෙරෙන්නේ. ඒ සාමාන්‍ය බුද්ධිය එක්කෙනෙකුට මතු කරගන්න බෑ. යුගයක්. ඒ යමාර යුගයන් එනවා. ඒ යුගවලදී සියලු දෙනාම එකට පෙළඹිලා යනවා. එළඹිලා යනවා. අන්නේ රැල්ලට එකතු වෙන එකයි කියන්නේ. එහෙම නැතුව තනිකර කෙනෙකුට ඇති කරගන්න බෑ. ඒ නිසා ඒකේ අවස්ථාව දන්න කෙනා මේ වෙහෙසකින් තොරව ඒ ගමනට යොමු වෙනවා. එහෙම නැති කෙනා මේ අවස්ථාව ගන්න ගන්න. ඒ ඒ සූත්‍රයක් අපි උතරගන්න තියෙන මේගිය සූත්‍රය කියලා උදාන වර්ගයේ මේ උදාන පාළි ගාතාවක් ඒ සිද්ධිය වුණාට පස්සේ සර්වචන් වහන්සේ නිකන් උදාහරණයක් කරනවා. අනේ මෙහිමයි ලෝකේ හැටි කියලා වගේ මේ මේජි හාමුදුරන් දොස් කියනවා නෙවෙයි. මොකද මේජි හාමුදුරුවෝ ඒකෙදී අන්තර ප්‍රතිඵලයක් ලබනවා. සංගකයක් කරලා. නමුත් අපට අද බලාගෙන යනකොට මේ ගමනේදී යම් තැනක හිරවිල්ලක් යම් තැනක බාධාවක් වෙනවා නම් තේරුම් ගන්න පුළුවන් මේ මොනවා හරි පසුබිම් සැලසුම් වල මේ යටිතල පහසුකම් වල භාවනාවට අවශ්‍ය අඩිතල පහසුකම් වල අඩුපාඩු තියෙනවා. ඒක කියන්නේ මේ මේ අඩිතල අඩිතල පහසුකම් සම්පූර්ණකම් පැත්ත කරලා කුසීතව ඉන්න කියන එක නෙමෙයි. භාවනාවක් කරන ගමන් නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ. පරිසරයේ දිහාවට භාවනා කරන අනෙක් සම්ප්‍රක්‍මචාරින් වහන්සේලා දිහාවට ධර්මයේ දිහාවට ගුරුනාථ දිහාවට බුදුහාමුදුරුවෝ දිහාවට සීල දිහාවට නිතර හොය හොයා යන්න ඕනේ. ඒක සම්පූර්ණ කරගන්න නැතුව ඒ වගේ අර මේ වාහනේ යනකොට නිතරම නට්ස් ඇන්ඩ් බෝල්ස් චෙක් කර කර යන්න ඕන. කොයි වෙලාවෙ දුවන මැෂින් එකේ ගැලවෙයිද නැහැ නිසා දුර්ගමන ගිහිල්ලා ආය වාහනේ යන්න ඉස්සලා ක්‍රෙඩිට් එක බලලා වතුර තියෙනවා කියලා බලලා නට්ස් ඇන්ඩ් බෝල්ස් චෙක් කරලා කරේ නැත්තම් වාහනේ අතරමඟ ඉන්න. ඒ පද්ධති මේක තියෙන එකකින් අපි ගිය පාර කාරණා තුනක් සාකච්ඡා කරා. අද අපි ඉදිරියට ගත්තේ මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවයි. ඒක ඉතිසලා කල්යාණ මිත්‍රතාවයයි. එහෙම කියවම හරියට ඉතින් ඒක නිසා මම මේ මගේ අදහස් ප්‍රකාශ කිරීමයි මේ කලේ. මම ඉතින් සභාවේ ඉන්න කට්ටියට ආරාධනා කරනවා මේ සම්බන්ධයෙන් කාට කාට හරි කිව යුතු කළ යුතු පිරිසුදු කරගත යුතු කාරණා කියනවා මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ කියලා. මේ කොහොමද මෙල්බන් වලට රිසෙප්ෂන් එක? සයිලන්සර් ඇහෙනවද හොඳට? අ පොඩ්ඩක් කැඩි කැඩි වගේ ඇහෙන්නේ. මේකටත් ඔය හරි එකෝ එකක් එනවා මේ හැබැයි චිත්තය කතා කරනවා මොකට ඇහෙනවා මෙහෙට. එහෙම මෙහෙට එන එක හොඳයි. ඒ වුණත් මොකක් හරි අතරමැද මේ එකෝ එකක් වගේ එකක් ඇහෙනවා. අපේ ස්පීකර්ස් වල මේ එක්ස්ට්‍රා ස්පීකර්ස් දාලා බලනකොට මේක ප්‍රොබ්ලම් එකක් දන්නේ නැහැ. ඒකත් එක එකක් එකක් තමයි. ඒක මාරු කරන ලබන තුනට. ඒ වගේම අපේ ඕකේ. ඒ විමර්ශනී මොකක්ද? ඒ විදියට දිනවල නම් මේ ප්‍රශ්නයක් අහන්න ඉන්සයිට් එකක් කියන්නේ මොකක්ද? එන්නේ කතා කරන්නේ. ඔව්. සයනම් මම දැන් අර ඉදාර කියලා තිබුණානේ දැන් මේ මේක මහානායි කාමරේ ඉදිරිපත් කරන්න අර නිචා රික්වෙස්ට් එකට අමතරව ඉන්විටේෂන් එකක් ඕනේ මෙල්බර්න් සිටි ලිස්බන් අපි තුනෙන් වෙන වෙනම නෑ නෑ නෑ ඕස්ට්‍රේලියාවේ නෑ නෑ ඕස්ට්‍රේලියා කවුරු හරි එකෙක් ලියුමක් එවන්න ඕනේ මේ ඉන්විටේෂන් එකේ ඒක වැඩ දෙකක් තියෙනවා එකක් කොපියක් යනවා මහානායක කාමරේට අනිත් එක යනවා රිලිජියස් අපේ අස්තිපාර්ට්මන්ට් එකට ඒ දෙකම මේ ඉන්විටේෂන් එක අහනවා. දැන් අර ඊට අමතරව වීසා ડોකියුමන්ට් සපෝටිං ලෙටර් එකක් එවනවා එම්බසි එකට. ඒකේ තියෙන ටෙක්නිකල් කරුණු මේක සාමාන්‍ය ෆෝමල් ඉන්විටේෂන් එකක් මට නිව්සීලන්ඩ් එකට ඇවිල්ලා තියෙනවා. මෙල්බර්න් එක ඉක්මනට ආවොත් මට දෙක ඔස්ට්‍රේලියානු එකක් ලැබුණා ඇති ඇති ඇති දැන් අරින් මෙයා හදනවනේ රමණිකේ කියන යාම ඇතිද ඇති ඇති එයාගේ වීසා රික්වෙස්ට් ඒ කරන ડોකියුමන්ට් එකයි ඒකට සපෝට් කරන්න නම් අපේ එක එක බැංගල තියනවා කියලා ප්‍රෝග්‍රෑම් එක තියනවා කියලා ආපහු වෙන වෙනම ඒක වෙනයි මම මේ කතා කරන්නේ දැනට මහානායක ස්වාමීන් වහන්සේගේ අවසරය ගණ්ඩායි රිලිජියස් අෆෙයර්ස් ඩිපාර්ට්මන්ට් එකේ අවසර ගණ්ඩායි නිකන් සාමාන්‍ය ෆෝමල් ඉන්විටේෂන් ලෙටර් එකක් ඕනේ මුළු ඕස්ට්‍රේලියාවටම. ඔය ඔය කියන වීසා ડોකියුමන්ට් මේක නෙවෙයි. මේ ඒක ඉස්සර භද්‍ර හරි සමනි හරි කවුරු හරි එවනවා. රමණී මේ දවස්වල අල්ලන්න බෑ කියලායි කියන්නේ. ඔව් 25 වෙනිදා නිකන් එයා නිවන් ගිහිල්ලා. 25 වෙනිදා. ඔව්. පන්දන මේ දවස්වලත් රමණිගෙන් ඉන්ට්‍රෙස්පොන්ස් එකක් තිබුණේ නැහැ. ඒක නිසා උදාහරණයක් වෙනවා උදාහරණ ඊවයි මේ කාට හරි මේ කිස්පොර පන්සලේ විජේසෝන්තර කිව්වත් අසංකල ඒවයි. ඒක නම් උදාහරණ මට ඉවරද ඉන්නේ ලේකයි මම අහන්නේ. ඔය මේක නිකන් ෆෝමල් ඉන්විටේෂන් එකක්. formal invitation ආවා. සංඝාත අවසරය ගියවුරුත් දෙවුවා වගේම අමරේක කියලා අර පර්සනලින් එවපු එහෙම ලියවනක් එවුවා දැකද? ඇති ඇති. ෆෝමල් ඉන්විටේෂන් එකක් මට මේ සැරේ වැරදුනා මට මහානා කාමරගෙන් අවසර ගන්න බැරි වුණා මේ වෙනකන්. ඒ නිසා හදිසිය කරගන්න ඕනේ. නමුත් තාම සුමානයක් විතර ගියා බැරි වුණා මේ ඔක කොමියුනිකේට් වෙන්න. මමත් හැබැයි පහුගිය සුමානේ හිටියේ නෑ මේ චිත්‍රකල. ඒ නිසා ෆෝමල් ඉන්විටේෂන් ඉන්විටේෂන් ලියුමක් කවන්න කියලා. එහෙනම් දැන් අපි ප්‍රශ්නක් තියෙනවා අනාරි. පටන් ගමු ධර්ම සාකච්ඡාව. දැන් මේ යෝනිස මනස්කාරයේ ඉතින් අපි දැන් මනස්කාරයේ යොදවන මුලටම දුක ඒකේ දැන් අපි ඇදිතුරුම නිකන් සමහර වෙලාවට තියෙනවා නිකන් වීර්යය කියන එක නිකන් ඉස්සරහට ඇදිගෙන යනවා කියන එක. එහෙම වෙලාවට එහෙම දෙන්න තුව ඒක ඉවන්තර උපේක්ෂාවෙන් ඉඳ බලන්න ඕනේ. ඒ වීර්යය ඉදිරියට ඇදිලා යනවා කියන එකට තව තොරතුරු ටිකක් තියෙනවා නම් මට පුළුවන් සම්බන්ධ වෙන්න මේ මොන වගේ අධික වීර්යයක්ද අරමුණ විශේෂ යන වීර්යයක්ද අන්න ඒ ටික තේරුම් ගන්න වීර්ය ඇදී යනවා කියන වාක්‍යෙට මට විස්තර ටිකක් ඕන. අරමුණු දිගින් තමයි යන්නේ. ඒ කියන්නේ බලනවා තවත් විවරට තවත් විවරට යන්න ඕනේ කියන එක නේද? ඒකට යනවා යන්නේ. ඔය විවරටම ඇදී යනවා. ඒ කියන්නේ ඒක උනන්දු කිරීම තමයි තියෙන්නේ එතන. එහෙමනම් උදව් ඒකට යන්න අරින්න ඕනේ. ඒකට ඉස්සලා ඉස්සලා කෝල වෙනවා. ඉස්සර ආයාසින් ඇති කරගන්න ගිය වීර්ය ඉබේම ඇති වෙලා භාවනාවට ඇදලා යන ගතියක් තියෙනවා. ඒ වෙලාවට මුලින් මුලින් බය, සැක, ඉස්සරහට යන්නේ මොකද වෙන්නේ කියලා එනවා. නමුත් දෙතුන් සැරේ කරනකොට තමයි කරන්න තියෙන්නේ අධික වීර්යයකුත් නෙවෙයි නම් අරමුණ එක්ක ඇසුරක් තියෙනවා නම් එහෙම නැත්නම් වෙන විදිහට කියනවා නම් සතියෙන් ආධාරය ලබනවා නම් මේ වීර්යයට යන වෙලාවදී කඩාන යන්න දෙන්න ඕනේ. අපේ අර මේ අලුත් ටෙලිෆෝන් නම්බර් එක කාගේ ළඟවත් නැහැ නේ. ඩයලොග් එකක් නෑ. ඈ? අනේ දෙන්නකෝ. ඒක අපි මෙහාට දීලා තියෙමු. මොකද ඒ ලයින් එක චෙක් කරන්න ඕනේ මේක අර කැඩි කැඩි යන මොබිටෙල් එක ඔය මේ සන්ටෙල් එක එන්නේ. ඒ මං කීකේ ඒකේ මේ ප්‍රත්‍යය මත ඒ අර ඒ විදිහට වීර්ය නැගිටලා ඉන්නේ ඇත්තටම යෝගාවචරයට තේරෙද්දි දවසින් දවස දවසින් දවස ඉස්සරහට යන ගතියක් ආන්න ඒක එනකොට පුළුවන් තරම් මේ වීර්යයට වැඩබාර දීලා සතියට වැඩබාර දීලා Tamanට සැකයක් හෝ ශ්‍රද්ධාවේ අඩුකමක් හෝ මේ එන්න තියෙන අවස්ථාව වළක්වලා අරමුණේ හැකියතාක් මුලට යන්න ගියාම බොහෝ විට ඒ අරමුණට යකින් තියෙන අරමුණ වලට විනිවිද ගියාම දකින්න හම් වෙන මේ විවේකයේ විස්රාමයේ ලැබෙන්න පටන් ගන්නවා. දැන් මම බලන්නේ ඒක ඇඳගෙන යනවා නිකන් දැන් නිකන් හිත ඉදිරියට අවස්ථාවක් දෙවිදිකේ කමන්නේ ඔය දැන් තියෙනකට වැඩිය හොඳයි තියෙන එකට වැඩිය හොඳයි එන එක ඒක නිසා බය වෙන්න එපා මොමනාවෙන් මේ උපේක්ෂාවෙන්ද අද යන්න ඒ වෙලාව ඇත්තට වීර්ය පෙන්නනවා වීර්යයේ තියෙන මේ බලය වීර්යයේ තියෙන ඉන්ද්‍රිය ගුණය වෙන මොනක්වත් නැතුව වීර්ය විශේෂම වීර්ය පාත්තගෙන යනවා. Tamante එක දැනගන්න සැකනකර ඉන්ටර්නම් කරන්ට ඒක සද්ධා මේ සතියෙන් ආධාර ලබන බවටත් අරමුණේ නැත්නම් කියන කායගත සතියත් එක්ක අරමුණත් එක්ක අසුර පාත්‍රණ ඒ වීර්ය කීකරු. ඒ වීර්ය හොඳයි කියලා ඉදිරියට යන්න ඕනේ. ඒ උපේක්ෂා වෙනවට වැඩිය ඒ වීර්යයට තමයි කෘත්‍ය කරගන්න ඉඩ දෙන එකයි තියෙන්නේ. මේ මෙල්බන් වලට පණිවිඩයක් තියෙනවා. මේ අපි අර අලුත් ටෙලිෆෝන් ලයින් එකක් කියලා තියෙනවා ඩයලොග් එකේ. ඒකත් අර මේ අපි ළඟ දැන් තියෙන මේ මේ ශාන්තිල් එක වගේම ටර්මිනල් එකක ඇවිල්ලා තියෙන්නේ. ඒ නම්බරේට ටෙස්ට් කරුවොත් අපිට සමහරට ඉන්ටරප්ෂන් නැතුව මේ ලයින් එක වඩා හොඳයි හොඳ සිග්නල් තියෙනවා කියලා තමයි ටෙස්ට් කරන්න තියෙන්නේ. ඒ නිසා මේ නම්බරේ ලියා ගන්නවද කවුරුහරි? එකක් දෙන්න කවුද? ආ ස්වාමීන් වහන්සේ කියන නම්බරේ 0.333 හැත්ත දෙකයි බින්දුව බින්දුවයි පංචය හැත්තේ හතරයි නමසය ඇත්ත पंछी है पहाई हताई हतराई कीवांड को वहीं तो चेक करना बिंजुआई तुम्हाई तुम्हाई हेतरिकाई बिंजुआई बिंजुआई पंछी है पहाई हता पंछी पंछी पंछी हता पंछी है तो टेन टेन डिजिट आहे दे इलाका आहे दे काय 0.5 ඔව් 0.33 72යි 0.0 574 දැනට වැඩ කරන්නේ පරණ නම්බරේට අපි මේක ලබන සැරේට ආය දවසක try කරන වෙලාවක ඒ මේක හරහා යන්න බලමු. එතකොට මම හිතන්නේ බාධාවකින් තොරව ලයින් එක මීට වඩා හොඳින් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එමන්නවා එතකොට අපි ඊළඟ දවසේ මේක try කරන්නද අද කරනවද නෑ අද කරන්න බෑ මොකද අපි මෙහි ඇතුලේ තියෙන පොඩි සර්කිට් එක වෙනස් කරන්න අපි නොම්බරේ දැනුම් දීම විතරයි කරන්නේ අනිත් දවසේ ටෙස්ට් කරලා කරන්න ඕනේ මොකද මේක කරනවා නම් අර ලයින් එක කට් කරන්න වෙනවා අපිට ආයෙම ඉන්නවා අපි ඊළඟ දවසේ එහෙම කරන්න හොඳයි ඊළඟට අපි ට්‍රයිල් රන් එකක් කරමු පස්සේ වෙලාවක ප්‍රීස නැති වෙලාවට හොඳයි වෙන මොනාරි මේකට ධර්ම සාකච්ඡාට සම්බන්ධ මේ ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා. ප්‍රශ්න නැත්නම් අපිට මේ සූත්‍ර දිගේම තා ටිකක් ඉස්සරහට යන්න පුළුවන්.

කොහොමද? කාණ්ඩායම. මේ අපි සාමාන්‍යයෙන් පුරුදුලා තියෙන බාහිර ආයතනයයි අභ්‍යන්තර ආයතනයයි සම්බන්ධ වෙනකොට ඒ කියන්නේ ඇහැට රූපයක් ගැටෙනකොට එතන කාට શબ્දයක් ගැටෙනකොට අපි පුරුදුලා තියෙන ඉඳන්ද ඒකෙන් චක්කු විඥානය ඇතිවෙනවා ඊට පස්සේ එතනින් පස්සේ වේදනා සංඥා චේතනා ඒ විදිහට ප්‍රොසෙස් එක ඇති වෙනවා කියන එක ගන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. ඊගාවට පෞද්ගලික දවස්වල කණුකුන් දෙවියන්වහන්සේගේ බණ කීපයක් අහන කොටයි බුදුන් වහන්සේගේ සූත්‍රයක් අහන කොටයි අපිට වෙන ප්‍රොසෙස් එකක් ඒ කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මේ විදිහේ ප්‍රොසෙස් එකක් අපිට දැනගන්න ලැබුණා. राष्ट्रीय नगर එකක් තියෙනවා. ඒක තමයි දෙපාරම කියුනේ. අනිත් පැත්තට කියන process එක ඔය කියන ප්‍රශ්නේ ගැබ් වෙලා නැහැ. ප්‍රශ්නයක් නම් තියෙනවා උතන. නමුත් ඒ ප්‍රශ්නේ වර්ණනා කරනකොට චෛතසික පහ මෙවට කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. පස්ස සංඥා චේතනා පස්ස මනසිකාර කියලා එකක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා එකක් තියෙනවා. ඔය ප්‍රශ්නේ තියෙන්නේ එකමයි දෙසට යහන්නේ. සංඥා මම කිව්වේ දැන් ඇහැට රූපයක් ගැටෙන වගේ වෙලාවට අපි පටන් ගන්න ඒ ඒ බාහිර ආයතනය අභ්‍යන්තර ආයතනය දෙක එකට ගැටෙන තැනින් පටන් ගන්න ඊට පස්සේ චක්කු විඥානයේ පස්ස වේදනා සංඥා චේතනා ඒ කියන ප්‍රොසෙස් එක. ඒ වගේ රූපයක් දකින විලාට වගේ ඒක තමයි එක. අනිත් එක තමයි කටුක සාමනාසෙන් පනවලින් අපි ගත්තේ පස්සේ පටන් ගන්න. ඒක විවේදනා සංඥා චේතනා පස්ස මානසිකාර ඒ කියන ප්‍රොසෙස් එක. නෑ ඒකට ප්‍රශ්නේ පටලවාගෙන තියෙන ප්‍රශ්නේ නගනකොට පිළිසිදුවක් නෑ. ඔතන මේ ඇහැට රූපයක් ගන්නකොට ඒ කියන වැඩපිළිවෙලේ එක කොටසක් පිළිබඳව ප්‍රශ්න තියෙන ඔතන මතුවෙන චේතනා චෛතසික ධර්ම පිළිබඳවයි ඔය කටුකුරුදේ ස්වාමීන් ප්‍රශ්න මතු කරන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනස්කාර කියලා තමයි ක්‍රියාවලිය පෙන්වන්නේ නමුත් ඒ ස්වාමීන්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන කමෙන් තමයි බොහෝ විට දුවන්නේ කියලා මේ ඔය ඒවට අභිධර්මයේ නැත්තම් ඔය අටුවා ක්‍රමයට විස්තර කරන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා හැම හිතකම හැම හිතකටම සාධාරණ චෛතසික එතකොට ඔතන කියන්නේ විඥානය කියලා කියන්නේ හිත එතකොට ඇහත් රූපයත් කියලා කියන්නේ රූප එතකොට මම පොඩ්ඩක් පස්සට ගිහිල්ලා විස්තර කරොත් අභිධර්ම විස්තර කරනවා චිත්තචෛසික රූප නිබ්බාන කියලා પરමාර්ථ හතරක්. ඔකේ රූප කොටසට වැටෙනවා ඇහත් රූපයක්. ඊට පස්සේ හිත කියනකට විඥාණය වැටෙනවා. නිවන ඕකේ නෑ. ඉතුරු කොටස් ටික තියෙන්නේ චේතනා කියන එකයි නෑ සමාවෙන්න මේ චෛතසික කියන එකයි. ඔය චෛතසික ඉදිරිපත් කිරීමේදී අභිධර්ම ක්‍රමයක පස්ස වේදනා සංඥා චේතනා මනසකාර කියලා තිබුණාට සම්මා දිට්ඨි සූත්‍ර ආදී සූත්‍රවල සම්පචිත්‍ර සාධාරණ චෛතසික පෙන්වනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ක්‍රමයට පස්ස පස්සට දාලායි තියෙන්නේ. ඒක යන්නේ ඒක තමයි මතු කරලා දෙන්න හදන්නේ. ඒක එක පැත්තකින් අපිට කොල්ලා කියලා ගමනේ පොඩක් මේගොල්ලෝ ආවට පස්සේ හැබැයි තව කවුරුහරි මට මේ නම්බර එක ෂුවර් නැහැ. මේ අර ගියොත් කටින සෙල්ලුල ෆෝන් එක අර ෆෝන් එක ගන්නත් තියෙන කොලපාර පෙට්ටි. ඒවිත් අපිට මේ මේ තාක්ෂණයේ උදව්ව නැහැනේ තාක්ෂණයේ ඉදින් දෙක කඩ කඩ යනවා ඒක නිසා මේ නැතර කරන්න වෙනවා ඒකට ඉවසන්න වෙනවා. ඇයිනාද? එහෙමයි තමයි. ඒකදී මම මේ කීක ඇටි මේ චෛසික ධර්ම මතුවෙන පිළිවෙල පස්සෙන් පටන් ගන්න ඉදිරියට යන එකද චේතනා වේදනාවෙන් පටන් ගන්න ඉදිරියට යන එකද කියන එකේ මේ පළහිලව් දෙකක් ඔගේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක මට හිතුණා ඔක අහනකොට එක වෙලාවක මේ අපි ඉස්ලාම් වතාවට ඇහැට රූපයක් දකිනකොට අපිට ඒ රූපේ පිළිබඳ මනාපමනාප පහළ වෙලා නැහැ නේ. ඒ රූපේ දකින්නවා දකින්නත් එක්කම ඒ අනුව තමයි ඒ දකින්න රූපේට වැඩි අවධානය යොමු වෙන ආසකන රූප යන කනට යන්නේ නැතුව නාසයට දිවට කරගන්න බෑ මේකේ නම්බර එක අපි දීලා බලමු ඩයලොග් ඔයා ගැලෙවද නෑ සර් පොඩක් ඉන්නේ මේක මේකේ මේ දාන්නේ කියන නම්බර එක ටික වෙනවා. තිස්සතයි හත්ත දෙකයි බින්දු බින්දු පංචය හත්ත හතර. හොඳයි. එතකොට මම මේ මේ කට්ටිය අනිත් එක කිරුවොත් අර ගලවලා දෙන්න පුළුවන්ද? මෙන්න කොල්ලෙක් આવොත් මම ලයිට් එක බාර කරනවා. ඔව් තෙරුවන් සරණයි. ආ එහෙමයි සරණාත ආයතයක් අතුනා මේ. මේ අපිට පුළුවන් ද අලුත් ලයින් එක ටෙස්ට් කරන්න දැන්? එන අපි මෙහෙන් මේක මාරු කරනවා බැරි වුණොත් තා විනාඩියකින් ආයෙත් මේ ලයින් එකේ දෙන්න ඈ. අරකින් ගන්න. අපි අපි ඩිස්කනෙක්ට් කරනවා 0.3 720යි 0.5 74 මෙහෙන් යන ටර්මිනල් එක ටර්මිනල් අනිත් එකට මාරු කරන්න. එතකොට ඒ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ওই ෆෝන් එක ඔන් එකේ තියන්න. අනිත් ෆෝන් එක ඔන් එකේ තියන්න. තිබුණ එකත් ඇහිරුණා වගේ මට වෙයි. අපි ටිකක් මේ ඉන්න කට්ටිය කෙනාගේ භාවනා කරලා ප්‍රශ්න දෙනවා අපි ගන්න ඉදිරියට. සම්මාස. දැන් අපි අලුත් අයින් එකේ ඉන්නේ. මම හිතන්නේ මේක අපිට උදව් කරයි කියලා. මම එන යනවා මේ තිබුණු ප්‍රශ්නෙට. ඒකෙදී ඔය මේ අටුවා ක්‍රමයට ඇටි යනකොට පස්ස කියන ස්පර්ශය මුල් කරගත්තේ ස්පර්ශano වේදනා වේදනානෝ සංඥා සංඥානෝ චේතනා චේතනානෝ මනසිකාර කියන මේ හැම හිතකම අනිවාර්යයෙන්ම දකින්න හම්බෙන්නේ චෛතසික පහක් සඳහන් කරනවා. නමුත් සූත්‍ර පිටකේ ගන්නකොට වේදනාව චෛතසිකයෙන් පටන් අර යන්නේ. ඉතින් ඒකට ඉච්චර ওই දෙකොල්ල අතර රණ්ඩුවක් වෙසක් ඉච්චර ගැළපෙන ගතියක් පේන්නේ නැහැ. නමුත් ගැළපෙන ගතියක් හිතා ගන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් බොහොම සියුම්යි පානා කරපු කෙනෙක් තේරුම් ගන්න වෙන්නේ. මම විස්තර කරමින් හිටියේ ඒකයි. අපි ඉස්සල්ලාම භාවනා නොකරන කෙනෙක්ගේ මනසක තියෙන තත්ත්වයේදී අපි ගත්තොත් ඒක නා රූපයකට හිත ගිහිල්ලා ඒ රූපයකට හිත යනකොටම ඒ රූපේ පිළිබඳ මනාපමනාව පහළ වෙලා නැහැ කියන පදනමේ ඇහැක මේ කණේ තිබුණු හිත වෙන්න ඇති ඇහැට පහළ ඇහැ දකින්න. එතකොට ඉස්සල්ලාම ඔය කියන මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරලා තියෙන විදිහට චක්කුංච පටිච්ච රූපේච උපද්දච්ච චක්කු විඥාන තින්නන්දකති පස්සෝ ඒ කියන්නේ ඇහත් රූපයත් ඇහැට පත්‍ත්‍ච්ච රූපයත් නිසා චක්කු විඥානයේ ඇහි හිත පහළ වෙනවා මේ තුන එකට තියෙන තාක්කල් ස්පර්ශය කියලා කියනවා එතකොට පස්ස පච්චා වේදනා ස්පර්ශ නිසා වේදනා යම් වේදේති තං සංජානාති යමක් වේදී විඳීද ඒ හඳුනාගනි ඒ අනුව චේතනා සහ මනස්කාර පහළ වෙනවා කියන එක තමයි මේ චිත්ත විජේ පටන් ගන්නකොට ඉස්සල්ලාම එන සිග්නල් එක. නමුත් යම් වෙලාවක ඒ පුද්ගලයා දැකිච්ච රූපේ මනාප රූපයක් නම් ඊගාව චිත්තක්ෂණය ඊගාව ඒ රූපේ දිහාම ඒ ඇහැම ඒ පනුස්සයාම යොදාගෙන හිටියට මනාප වේදනාව අනුව තමයි නැත්නම් අමනාපය අනුව තමයි ඊගාවෙක ඊගාව චිත්තක්ෂණයේදී එයාගේ අර හිත කෙලෙස් බර වෙලා භරිත හිතෙන් තමයි රූපේ දකින්නේ. එතකොට වේදනා මුල් වෙනවා. වේදනා සංඥා ඊට පස්සේ වේදනාව හඳුනා ගැනීම සඳහා රූපයෙන් සංඥා ගන්නවට වැඩිය තමන්ගේ අතීත මතකයෙන් තමයි තමයි මේ බැලීම තමයි මේ දැකීම සාධාරණීකරණය කරන්නේ. මේ රූපේ වටින එකක් මේ රූපේ නොවටින එකක් කියලා මනාපමනාප දෙකෙන් හිතමත් වෙනවා. මනාපමනාප දෙකෙන් හිත ඔද්දල් වෙනවා. මනාපමනාප දෙකෙන් හිත කෙලසෙනවා. කෙලසුණාට පස්සේ ඒ මේ හිත ගිය දන ආදර රජ මාලිගාසාදී මොනතරම් නපුරු නරක එකක් වුණත් මනාපෙන් බැලුවොත් හොඳට පේනවා. මොනතරම් හොඳ එකක් වුණත් අමනාපෙන් බැලුවොත් මේ නරකට පේනවා. ඒ සඳහා ඒ මොහොතේ අරමුණේ නෙවෙයි සංඥා ගන්නෙ තමන්ගේ අතීත මතකයෙන් මේක සාධාරණීකරණය කරන්න ඊට පස්සේ බලන්නේ පේන්නේ බලන එක නෙවෙයි බලන් ඕනේ ආන්නේ මත් වෙන්න ඉස්සර සහ මත් වෙන්න පස්සේ කියලා වශයෙන් මේ චිත්‍ර චිත්ත විද්‍යාව ගත්තොත් යම් කිසි සාධාරණීකරණයක් කරන්න පුළුවන් නමුත් කෙසේ නමුත් අපි හොඳට මතක තියාගන්න ඕනේ මම ඔය එන වෙලාවේදී ඒ බුදු මේ පන්දිස්වාංශෙත් එක්ක කතා කරා මේකම නන් නෙවෙයි මාත්‍රිකාව ඊට පස්සේ කිව්වේ ඕවා පිළිබඳ විනිශ්චය කරන්න බුදු වෙන්න ඕනේ කියලා. චෛසික ධර්ම අපිට එහෙම අපිට අර දන්න තර්කය හරහා යන්න පුළුවන් වුණාට මොනම විදිහකින් ප්‍රත්‍යක්ෂයට බහින්න බෑ. ඒක සරුවඥ විශයක්. අපිට පුළුවන් වෙන්නේ අර පුතේ මෙහෙම කියලා තියෙනවා භාවනා කරන මෙහෙම කරලා තියෙනවා කියලා අර මේ අන්වේ ඥානෙ එනත්තම් ණය විපස්සනාවට තර්කයට දාන්න පුළුවන්. තර්කයට දාලා දාන්න පුළුවන් හැබැයි අපි ඒ ඒ හැකින් හරි කමන්නේ වීර්යයක් ඇති වෙනවා නම් ඒ තර්කේ හොඳයි. නමුත් ඒක කිසිම නිකන් තර්කයට යන තර්කයක් නෑ. ගහ බැන ගන්න යන තර්කයක් නෑ. ඒක මිච්ඡා සංකල්ප වලට යනවා. ඒක නිසා අපිට ගන්න තියෙන ආදර්ශය මෙච්චරයි. භාවනා කළ සතිය වඩ아가න පරියක් ඒ වගේ සතිය වඩ아가න මං ගන්න නිදර්ශනේ මේකට හොඳම සක්මන් කරන වෙලාවේදී සක්මන කෙලවරේ හැරෙනකොට හිත කැරෙනවා. රූප වලට, ශබ්ද වලට, වේදනාවට කැරෙනවා. අන්න ඒ වෙලාවේදී Taman දන්නවනම් මෙතනදී කැරෙන්න ඉඩ තියෙනවා. කැඩුනොත් පිටින් එන අරමුණ විචිත්‍ර නිසා සිත් පැහැරගන්න නිසා කැඩෙනවා කැඩුණාට පස්සේ මට සක්මන් කරන කෙනෙක් බව මතක නැතිව මම ඒ රූපේ බල බල සද්දේ ආයි ඉන්නවා අන්නේ වෙලාවට මම වේදනාවයි මුල් කරගෙන මගේ හිත යන්නේ විඳින විඳිනේ කරන්නේ වශයෙන් එතකොට අර පයේ පොළවේ ගැටෙන උදාසීන වේදනාව මේ නීරස වෙනවා කම්මැලි වේවනකොට හිත කුප්පන රූපේ හිත කුප්පන සද්දේ හිත පැහැරගන්න පැහැරගත්තට පස්සේ ඒ හිත කොච්චර මේ දලදන් විදිහට අපි ඔය පෙළනාද කියන අපේ හිත අයට යන්න දෙන්නෙම නැතුව අර දැකපු රූපය දැකීම සාධාරණීකරණය කරනවා. වේදනාවට සංඥාව ගෙනත් දානවා මේ කැලීට ආව නිසා මේ කුරුල්ල දැක්කේ මේ කුරුල්ල ගමේ හිටියනම් බලන්න වෙන්නේ හරි වටින එකක් කියලා මේ සක්මන් කරනවා මතක නැති වෙලා අර දැකපු කුරුල්ල සාධාරණීකරණය කරනවා. එතන සද්දයක් ඇහෙනවා. මේ නිකන් ස්වභාවික මේක කොළඹ හිටියනම් නෑනේ මේක. මේ සද්දෙන් දිවිගේ මේ විතරේ තියෙන කියලා තමයි සක්මන් කරන බව මතක නැති වෙලා හරි සද්දේ සාධාරණය කරන්න යන්න හේතු කර්ම අපි ගන්නෙ දකින්න රූපෙන්වත් නෙවෙයි Taman හිතාගෙන එනකොටම ගෙනාපු මධ්‍යමත අතරයි. ඊට පස්සේ මේ මනුස්සයා සක්මන් කරාද රූපදේ විතරයි මනෝ මනෝ ලෝකේ අන්නේ වෙලාවට යනකොට අපි තාම ඉන්නේ අතීතම කරේ. හැබැයි මේ ප්‍රත්‍යක්ෂත් එක්කම තමයි ගියේ. ප්‍රත්‍යක්ෂයෙන් හිත පොඩ්ඩක් හැල්ලිච්ච ගමන් අපි කියනවා කායපස්සද්ධිය කාය ප්‍රසාදයේ කාය විඥානයේ පොළව ගැටීමේ බලබල හිටපු කෙනා රූපයක් බලනකොටම කලින් හදාගත්ත සතියක් තිබුණ නැත්නම් ඒ අනිවාර්යයෙන්ම රූපෙටමත් වෙනවා. කලින් හදාගත්ත සතියක් තිබුණා නම් යම් කිසි කෙනෙක් චිත්ත විවිධ ගානකට පස්සේ තේරෙනවා ඔබ ඕකට නෙවෙයි ආවේ. ඔබ ආවේ ධක්මං කරන්නනේ. ඔය දැන් කොහෙද ඉන්නේ කියලා ආපහු ගෙනල්ලා පායට කාය විඥානෙ හිත වැටුණොත් තේරෙනවා. අර වෙලාවේදී මම සත්‍ය කල්පුවා දන්නෙත් නෑ. ඒ මන්දිරට දැකපු දේ රස විඳිනවා. දැකපු දේ මත් වෙලා ගත කරා එවැනි වෙලාවක සතිය වඩන්න බෑ. එවැනි වෙලාවට කලින් වඩන්න සතියේක උපකාරය අවශ්‍යයි. නොලැබුණොත් අසරණයි. එතකොට මෙච්චර වේදන් කරගෙන ආවිල්ලා මෙච්චර විවේකයක් වහන සීල අරගෙන මේ භාවනා ලස්සන හදව වැලිමලුක හිටියට හිත ඉන්නේ මනෝලෝකේ. නමුත් ඒ මනුස්සයා ඒ ඒ මනසට ඒ සිද්ධ වෙන වැඩේට ඒ මනුස්සයා දඬුවම් ලැබිය යුතු නැහැ. එයා වැරද්දක් කරනවා නෙවෙයි. එයාට වග වෙන්නත් බෑ. ඒක ඒ කෙලෙස් වල තියෙන චපල ගතිය. අන්නේ චපල මාරුව ඒ ඒ ඒ චපල ගතිය දැකීම තමයි ගැඹුරු විපස්සනා කියන්නේ. ඒකට මේ සිදරද නිතර නිතර වෙන්න දීලා බලන් ඉන්න ඕන පැත්තකට වෙලා මේ මනසයාගේ ඒ කියන්නේ හිත අරමුණු තේරීමේදී කිසිම ලැජ්ජ බයක් නැහැ. කිසි අරමුණු අරමුණු තේරීමේදී හිතේ කිසිම සදාචාර සම්පන්න ගතියක් නැහැ. ඒව දුවන්නේ සංසාරේ ගෙනාවු කාලේ ඒකට ලැජ්ජා වුණොත් කාදාක නිවනයි. ඒක නැවත නැවත අධ්‍යයනය කර කර කොච්චර කාලයක් ඇයිද Tamange නැත්නම් මමයාගේ නැත්නම් අපේ මේ සංස්කරණය නොකර විල් පවර් එක දාන්න නැතුව ස්වභාවයෙන්ම අරමුණ ඉන්නේ යුත් මේක මේකට යන වැරද්දක් කියලා හිතම තේරුම් ගන්න තරකට යන්න අපි කොච්චර වාරයක් වැඩි කරන්නේ. ඒ වැරදි කරමින් අපි කොච්චර වාරයක් ඒ වැරද්දට සාප කරන්නේ නැතුව මේ බලන්න ඕන වෙනවද මේ ස්පර්ශයෙන් පටන් ගන්නද චිත්ත වීති දුවන්නේ වේදනාවෙන් පටන් ගන්නද කියලා බලන්න ඉතින් ගියාට පස්සේ තමයි අනාත්මයි කියලා තේරෙන්නේ. මේකේ මොනම තාලෙකින්වත් පාලනය කරන්න පුළුවන් ශක්තියක් නැහැ. කොච්චර ලැහැත්තිලා කොච්චර කරගෙන ගියා දැකපු ගමන් රූපෙ දිහා පැනලා ගියා. දැකපු ගමන් ශබ්දෙට පැනලා ගියා. දිනා ගන්න බැරි අපිට මේ සටන අපි වෙනකොට පශ්චාත්තාප වෙන නිසා. සර්වඥාන්ති කියන්නේ මේකට යෝනිසමංස්කාරය යොදන්නේ මේ වැරද්ද ඔබේ වැරද්දක් නෙවෙයි ඒක ඇබ්බැහිය තුලින් වෙන්නේ. නමුත් සතියෙන් ඉඳලා ඔය වැරද්ද වෙන්න දීලා වෙද්දි බලනින්ද හරියටම මේ චේන්ජ් ඕවර් ස්විච් එක වැඩ කරන හැටි. අර අර පවර් සෝස් එකේ මේ පවර් සෝස් එකට දාන එක එහෙම නැත්නම් ස්ටේෂන් එකේදී කෝච්චිය අර ලයින් එකට මේ ලයින් එකට මාරු කරන්න කියන එක ඒ ඒ තීන්දුව වැඩ පිළිවෙල ස්ටේෂන් එකේ නම් කල්ලාතුව ස්ටේෂන් මාස්ටර්ගෙන් ඇවිල්ලා තියෙන්නේ. අපේ එකේ මාරයා තමයි ස්ටේෂන් මාස්ටර්. එයා තමයි ටක් ගාලා දාගන්නේ වැඩියෙන් කෙලස් උපදින අරමුණට දාගත්තට පස්සේ ඒක සාධාරණීකරණය කරන්න තමයි අපේ පඬිතුකම අවශ්‍ය වෙන්නේ. අපි මේ කිතුල් ගහක ජීවණයට කියන්න දෙයක් තියෙනවා වගේ. අපි අපිට වැඩි කෙලස් උපදින දෙයට හිත ගියා ගිහිල්ලා ඊට පස්සේ ඒකට හේතු කර්ම කියනවා. ඒ හේතු කර්ම කියනකොට මේ කාගේ න්‍යායපත්‍යයක්ද වැඩ කරන්න කියලා බලන තරමට යෝගාවචරය දැඩි බෝල්ඩ් එහෙම නැත්නම් රැඩිකල් විප්ලවීය අදහසක් සතිය හරහා දියුනෙන්න. මේක සතියමුත් නෙමෙයි දියුණු කරන්නේ සම්පජන්න්නේ. ඒ නිසා සතිය තියෙන්න ඕන ඒ වෙලාවේ අත්වෙන්නේ. හත වැඩියෙන් තියලා මේ දුන්නාට පස්සේ හැම වෙලාවෙම පහම තියෙනවනේ. රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා. මම කියලා තියෙන ස්පර්ශය හිටපන් කියලා. පහේ ස්පර්ශය හිටපන් කියලා ලක්ම ගන්න. නමුත් යක් කවදාකවත් ඒකට අහුම්කම් දෙන්නේ හම්බ වෙච්ච පළවෙනි අවස්ථාවයි. පැනලා වඩා කෙලෙස් උපදින තැන. ඒක කියන්නේ සාධාරණීකරණය කරනවා. මේ ගියේ ඒක නිසා කැකිලි රජුගේ කතාව තියෙන එකනේ. එයා ඒ තීන්දුව ගන්න බාහිර කෙනෙක් තමයි මාව නොමගැරිය කියලා කියනවා. සර්වඥයන් කියන කිසිම බාහිර නැහැ. තනි කර 100%ක්ම කිනාපු අවිද්‍යාව හරහා, කිනාපු කර්මය හරහා, කිනාපු රුචර්චකත්වය හරහා සිද්ධ වෙන්නේ. නමුත් අපේ හිත කවදාකවත් එහෙම කියන්නේ ඒ කුරුලා එතනින් ගියේක තමයි වැරද්ද වෙන්නේ. ඒ සද්ද එතෙන් ආපේක වැරද්ද වෙන්නේ. අර මේ අපි ඒ ඒක නිසා කියනවා කුරුළු නැති පරිසරයකට යන්න, සද්දයන් නැති පරිසරයකට යන්න කියලා භාවනා මධ්‍යස්ථාන හදනකොට ඒව නැති කරන්න හදනවා. ඒ නිසා මේ පොළොව මට්ටම් කරන්න හදනවා තමයි සෙරප්පු දෙකක් දාගන්න වෙනකොට. ඉතින් සර්වඥාන්සේ ක්‍රමයේ තියෙන පොළොව මට්ටම් කරන්න නැති එක නෙමෙයි මට්ටම් කරන්න. සතිය පිහිටව ගන්න අපිට මේ භාවනා මධ්‍යස්ථාන යම් යම් ප්‍රශස්ත තත්ත්ව අවශ්‍යයි. නමුත් මේ යෝගාචරය හදාගත්ත සතිය ඊ타ත්ම යෝනිසමස්කාරකින් රැඩිකල් විචේ යොදන්න දන්නේ නැත්නම් හැමදාම දැනසත්කාරකයේ එකේ ඉන්න අසාධ්‍ය රෙඩික් වගේ ඉන්න පුළුවන්. කවදා වාටුල දාන්න කවදාත් වාට්ටු ගෙදර ගෙනියන්න වෙන්නේ නැහැ. මොකද බ්ලාස්ට් නැහැ. ඒ වගේ මේ නూరుණු පුරුදු දේවල් කරන්න කැමති ඒ නිසා මම හිතන්නේ මම මේ දෙන උත්තර 100ක් හරි කියලා. නමුත් මම මේ දෙන්නේ කාට හරි කල්පනා කරලා බලන්න. චිත්ත විද්‍ය පටන් ගන්න ස්පර්ශයෙන්ද චිත්ත විද්‍ය පටන් ගන්න වේදනාවෙන්ද කියලා තීන්දුව වෙන්නේ ස්පර්ශයෙන් තමයි පටන් අරගන්නේ පළවෙනි වීතිය. ප්‍රകൃතිය. නමුත් ප්‍රകൃතිය මත මනෝ විකාරයෙන් පටන් ගන්න වෙලාවට වේදනාව හරහා යනවා. Tamanට ඕන දෙයි දකින්නේ, පේ තියෙන දෙය නෙවෙයි. තියෙන දේ පේනවත් නෙවෙයි, පේන දේ දකින්නවත් නෙවෙයි. මනෝ විකාරකී. ඒක හොඳටම දන්න මනුස්සය තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් සදාන දාන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් මනුස්සය දන්නවා <clears throat> මේක පෙන්නලා මේකට අවධානය යොමු කරනවා. ඇඩ්වර්ටින් කරනවා ඇඩ්වර්ටයිස්මන්ට් කියලා වචනේ තියෙන්නේ මානසිකාරය කියන එක. ඇඩ්වර්ටින් ඔෆ් ද මයින්ඩ්. මනස යොමු කරගන්න එයා දන්නවා පහනේ යන ගමන් ඩ්‍රයිවිං කරන සීරියස් වැඩක් කරන ගමන් ටක් ගාලා අර චිත්ත රූපෙට ගෙනියන. ගෙනලා ආයෙත් ඵලයන් ඩ්‍රයිවිං උඩ. ඊට පස්සේ හරියට නෙමෙයි වෙලා තව ඊගාව ඇඩ් ඇඩ් එක වෙන්නවා ඒකම පාරයි. ආයෙ සරක් ඇවිල්ලා ඩ්‍රයිවිං කරනවා. ආයෙ සරක් ආයෙත් වෙන්නවා. තුන හතර දරේ දකින්නට අර මනුස්සය පාර යන බවත් මතක නැහැ. කෙලින්ම සුපර් මාකට් යන ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තිබුණ එක තියෙන තැනට වාහනේ හර වෙනවා දන්නේ නැහැ. යන්නේ වෙනකොට. මේක තමයි ජනමාධ්‍යයෙන් කරන්නේ. හරියට මේ මනුස්සයා අවශ්‍ය වෙලාවට පොඩි පොඩි ටැක්ස් දෙක තුනක් දානවා. දැම්මම පස්සේ මේ මනසට වෙන්නේ මුළු ලෝකෙම හරි වෙලාවට ඒ චිත්ත වීදි ගානකට සැරයක් අර ඇඩ් එක දානවා. ටීවී එකෙත් කරන්නේ ඒකයි. නිකම් බලන්න ඉස්සර ලංකාවේ ටීවී එකට ලයිසන් ගත්තා දැන් ලයිසන් නැහැ. ළඟ ඇඩ්ස් ඔලි. ඒ වගේම මැගසින් තියෙනවා ලෝකෙ තියෙන හොඳ කේෂින් මැද හදපු හොඳ පේපර් එකේ ගහන්නේ මුළු මැගසින් එකම ෆ්‍රී. ළඟ ඇඩ්වර්ටයිස්මන්ට්. පිටු ගානක් පේනකොට ඒකම පේනවා. ආයෙ පිටු ගානක් පේනකොට ඒකම පේනවා. ඒක තියෙනවා කියලා පැත්තක කියලා මැගසින් එක අන්තිමට කියලා සුපර් මාර්ට් එකේ නතරයි. ඌ දැසෙත් නෑ. මැගසින් එක ගන්න ඉතලා හිතකවත් තිබුණේ නෑ කියලා. මේ පහුගිය අවුරුදු 20 200ම අන්ධකාරය කියන්නේ බුදුමාකාර පිස්සුවකම මිනිස්සු අරගෙන ගිහිල්ලා තියෙන්නේ මේ හත ඉස්සර වෙච්ච යකා. ඌ දන්නවා මිනිස්සු වෙන කවදාක තියෙන දේ පේන්නේ බලන්න ඕන දේ පේන්නේ. ඒ මොකද පළවෙනි චිත්ත වීදිය ස්පර්ශයේ කටකට දෙවෙනි චිත්ත වීදියෙන් අපි දුවන්නේ අපිම හදාගත්ත වේදනා මේ බුදුඥානස පාවිච්චි කරන මනාපමනාප දෙක ඒකදී අපි ගිය පාර ගිය රිට්‍රීට් එකට මතක් කරා ඒ වගේම මම එකට නිදර්ශනයක් වශයෙන් ගත්ත ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී අනේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සර්වචන්සේ සඳහන් කරනවා අවබෝධයක් ඇති වෙච්ච කෙනාට මම දැන් මේ කරගෙන ඉන්නේ සක්මන මට රූපයකට මන අපේ පහළ වුණා වේදනාව මේ සද්දයකට මන අපේ පහළ වුණායි කියලා මේ මේ තමන් වමේ දකුණේ මනාපමන අප නැහෙනි. ඒක නීරසයි. ඒක යනකොට මනාපේ පහළ වෙනවා අහු වෙන්න පටන් ගන්නවා සතියට. මම යන්න ඕනේ මේ පාරේ නමුත් මම රූප බලනවා. මම සාර මනාපේ පහළ වෙනකොටම ලැජ්ජාවටපත් වෙනවා. මනාපේ පහළ වෙනකොට දුකටපත් වෙනවා. මනාපේ පහළ වෙනකොට පිළිකුලටපත් වෙනවා. අට්ඨියති හරායති ජිගුච්ඡති. මිච්ඡන් ට්‍රක් එකේ කඹය දිනා වගේ යන මගේ හිත කොච්චර චපලද මේ කඹේ ඇවිත් ඉන්නක බැලන්ස් එක වැත්තක තියෙන රූප බලන්න. ශබ්ද අහන්නේ. ඊට පස්සේ තල්ල කඩාගත්තට පස්සේ රූපෙට බැලලා වැඩ නැහැ. බුදුජානක කියන රූපෙත් මේ පස්සේ මේ ඒ දකින්නකොටම ඇති වෙන මනාපමනාප දෙක ප්‍රයෝගයෙන් අතර කිරීම භාවනා කරන කෙනා. එයා වෙන අරමුණක් දාලා කඩනවා. ඒක පුද්ගලයාට වෙන්නේ අරමුණු මාරු කරන්න යන්නේ අරමුණ තියෙනවා. Taman කරන්න ඕන දාර්ථිය දන්නවා. අතිරේක අරමුණක් තියෙනවා. අතිරේක අරමුණ නිසා මට මනාපය මනාපේ පහළුණා කියනකොටම ලැජ්ජාවටපත් වෙනවා යකෝ මම මේ ඇඳගෙන ඉන්න සිවුරට ගැලපෙනවද මේ වැඩි මම මේ ගත්ත සීල් වලට ගැලපෙනවද මොකද්ද මේ මට උනේ කියලා ඒක අට්ඨියති හරායති ජගුත්‍ත්‍ති කියනවා මේක මේක ගිලිමානන්ද සූත්‍රයේදී සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා කියලා දීලා තියෙනවා අටුවාවයි මුළු පෙළමයි අනිච්ච සංඥා කියලා හදාගෙන ඉන්නවා අනිච්ච නෙවෙයි අනිච්චා ඉච්ඡා කියලා කියන්නේ කැමැත්ත අකමැත්ත පහල කරනවා. මගේ හිත මත් වුණා. මගේ හිත මනාපේ පහල කරා. මගේ හිත අමනාපේ පහල කරා කියලා අමනාපේ මනාපේ ඉන්නකොටම ඒක දැනගෙන ඒක දුකක් බවත්, ඒක ලැජ්ජිත බවත්, මේ Tamanne තරම් නොවන බවත් තේරුම් ගන්නේ සීක පුදුලයි. ඒකට ඒ පුදුලයි නිතරම ගත්ත givisagatte අරමුණේ වැඩි වේලාවක් ඉන්න ඒ පුහුණුව ඇති වෙනවා. පුරුදු ඇතුණට පස්සේ තේරෙන පටන් අර ගන්න අපි මෙතෙක්කල් පෝසත්කම කියලා හිතාගත්ත මේ රූප කන්ද පෝසත්කම කියලා හම්බ කරගත්ත සද්ද කොටද රස ගඳ පහස කියලා කියන්නේ කටුකොහොල අපිට ඒ කාර්මණය හිත පවත්වා ගන්න බැරි වෙන්නේ අපි විහිම්ම අටවගත්ත උගුරු ඒක නිසා මේවා මොකුත් නැති කැලේ කියලා කියන්නේ ආපහු අපි වනචාරී වීමක්වත් ශිෂ්ටාචාරයේ ආපසට යamakවත් නෙවෙයි. අපි චිත්ත වීදී මුලට යනවා. හැපෙන හැපෙන තැන බලපං. පහේ තියෙන තියෙන තැන බලපන්. ඇහැ ඔය එක එක දිහා දුවන්න යන්න එපා. දුවන එක පිළිබඳව මේ වද කර දඩුවක් කරගන්න එපා. අත්කල මතාන් යෝගයට යන්න එපා. ඔබ තමයි හිතේ ඇති. ඕකේ පේනවා නේද උඹට? උඹට ආත්මයක් නැහැ කියලා. උඹට ඕනක දෙයක් කරන්න බෑ. ඒවා කලින් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. එක විදිහට බලනකොට අවස්ථානුකූලව පැනනගින දේවලුත් තමයි. නමුත් පැනනගින දේ අනුව අපි වැටීම නම් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. අපි අදින්නේ අපි අල්ලන්නේ කෙලෙස් අධිකටම තමයි. ඒක ලැබු දුන්න නැත්නම් අපි අම්මත් එක්ක තරහයි. තාත්තත් එක්ක තරහයි. කම්පැනි ලෝකත් එක්ක තරහයි. හැම එකනිකම තරහ වෙනවද කාගෙන යන යෑමද කෙලිස් බක්ත ගතියට යන්න දෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් කියන එකට කවුරුත් කිව්වොත් ඔබට ඒක ආත්ම නිෂේධනයක් වෙනවා. ලැජ්ජිත වෙන නිසා සතියටම පෙන්නපන්. ජීවිත ගණන් ඉස්සලවම දකුණ යන්නේ කියලා. ඒ යනකොට පිට යනකොට යන්න දරනවා. මනාපයම නම් පහළ වෙලා මතුවෙන මතුවෙන මනාපයට අමනාපයට ලැජ්ජිත පීඩිත දුක්ඛිත අට්ඨියති හරායති ජිගුච්ඡති කියලා කියන්නේ ඒක ලස්සනටම මේ විස්තර වෙනවා ගිරිමානන්ද මේ ඉන්ද්‍රිය බහන සූත්‍රේ ගිරිමානන්ද සූත්‍රයේ අටුවාව මේක වරද්දා ඊට පස්සේ මම මේක ඒ ඇත්තම මේ අර ස්වාමීන් වහන්සේ ටික ශ්ලෝකින් හාමුදුරුවෝ කෙනෙක් පතක් කළා කියලා ඊට පස්සේ මම අහුව පාවොක්සාලේ මොකද අරිදම් සාන්තිකෝන් කරුවා පාවුසාරණ කියනවා මේක වැරදිලා කියලා අර්ගම තාසේ බාර ගන්න කැමතුනේ නෑ. මේක අනිච්චා කියලා ගත්තා. අනිච්ච අනිත්‍යතාවය නෙවෙයි මෙතන ගත්තේ අන්න ඉච්ඡති කැමැති වෙන්න එපා. මේ මේ හිත නන්නතර වෙන එකට කැමැති වෙන්න එපා. අකමැති වියන් කියන සංඥා මෙතන තියෙන්නේ. අනිච්චා සංඥා. ඒක තමයි ඒක මේ ස්වභාවයෙන් ලැබෙනවා සීක පුද්ගලයා වෙනවා. තමන්ගේ හිත ට්‍රැක් එකේ පැනපු ගම මනාපමනා පහළ වෙච්ච ගම සෙන්සර් එක වැඩ කරන්න පටන් අර ගන්නවා දැන් අනුතුලයි. දැන් ඕක දිගේ යන්න යන්න යන්න කෙලෙස වෙනවා කියලා ආපහු අර ගෙදර ගේන්න යොර්සමස් කාර්ය කියලා මුලට අදින්න එනකන් රැඩිකලි විප්ලවීය විදියට කෙලෙස් නූපදනා මධ්‍ය පරමුණට මූල අරමුණට හිත ගන්න පුළුවන්කම ලැබෙන්නේ ගොඩාක් වශී කරලා. එතකොට නම් වේදනාව පටන් ගන්නවා කියන එක හිතා ගන්න පුළුවන්. මේකට ඥානানন্দ ස්වාමීන් කියන්නේ පස්ස පස්තර ගන්නවා. පස්සේ පටන් ගන්න එපා පත පතර දාන්න කියලා. පස්ස වේදනා සංඥා චේතන නෙවෙයි වේදනා සංඥා චේතන පස්ස මනසිකාර කියන ක්‍රමෙන් දාගන්නයි කියලා විස්තර කරලා දෙනවා. ඉතින් මේ හොඳට තේරුම් අරගන්න ඕනේ භාවනා කරනකොට විතරයි ඕනම දෙයක අනිත් පැත්තක් තියෙනවා. විස්තර කරන එක මේ අපේ DC කරන්ට් එකයි AC කරන්ට් එකයි වගේ ඩිරෙක්ට් කරන්ට් විතරක් නෙවෙයි. එහාට මෙහාට යන දෙපැත්තම වැඩ කරන දෙවෙනි එක අහදීම අසාධාරණ අතාර්කික හිතාගන්න බැරි එකක් භාවනා කරනකොට විතරයි මේ විවෘතකම ඇති වෙන්නේ. ඒ භාවනා කරනකොට ඒ විවෘතකම ඇති කරගත්ත නැති ඔලොමල කොච්චර භාවනා කරත් කොච්චර භාවනා කරත් මනුස්සයාගේ ඒන මේක තේරුම් ගන්න බැරි නම් හකුරු බැඳා වගේ බූරුවගේ පිටේ කොච්චර බර ඇද්දත් උට තේරෙන්නේ නැහැ රසෙ. අපි අර හිතාන කියන සම්ප්‍රදාන කෝල ක්‍රමයේ කඩලා හිතන්න පුරුදු වෙන එක ලෝක විශ්යන්ගේ උගන්වන්නේ දර්ශන විද්‍යාව විතරයි. ඒ දෙවෙනි සෙනෙට හිත දෙවෙනි ක්‍රමයට හිතන එක සදාචාර සම්පන්න නෑ. ඒක පවතින සදාචාරට අනුව නෙවෙයි හිතන්නේ. හැබැයි ඒ විදිහට අමෝරතාවට හිතුවේ නැත්නම් මේ ගමන තමයි ජීවිතේ හැබෑ වෙනසක්, පෞෂත්වයේ හැබෑ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා භාවනාවත් එක්කම ඒ වගේ අර මේ ආකාර පරිවිතක්ක කියලා බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා. පරිවිතක්කයක් තියෙනකොට විවිධ ආකාරයෙන් මේක සලකනවා. මම නමුත් මම මේ සඳහන් කරනවා මේ වේදනාවේ පටන් ගන්න දුවන පස්ස පංචමක ධර්මයි පස්සේ පටන් ගන්න පටන් ගන්න පස්ස පංචක ධර්මයි දෙකටම නිසි ස්ථානයක් තියෙනවා කියලා අපේ හිතේ භාවනා කරලා භාවනා බණ අහලා සාකච්ඡා කරන කෙනාට විතරයි මේක ප්‍රශ්නයක් වෙන්නේ නැති කෙනෙක් දන්නේවත් නැහැ. නැති කෙනෙක් කිසි ප්‍රශ්නයක් නැහැ මේක ඉතින් පස්සේ පස්ස ඉස්සරහට තමයි පස්ස පස්සට තමයි ප්‍රශ්නයක් නැහැ. මොකද ඉන්නේ කාමෙන්නේ. භාවනා කරන කෙනාට ලැජ්ජාව පහළ වෙච්ච කෙනාට විතරක් ලැජ්ජා කරන්නේ. සතුන් මරන්න හොරකම් කරන්න විතරක් නෙවෙයි. හිතේ මනාපමනාප දෙක පහළ වීම පවා ලැජ්ජා වෙච්ච එකනට විස්තර කරලා දෙන්න බෑ. ස්පර්ශය මූල කරගත්ත පසපද්දයන් ධර්ම. ඒකට වේදනාව මූල කරගත්ත එක ඕනේ. ඉතින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ රූප කියනකොට පටවියාපෝතීජෝ වායු පෙන්නනවා. හිත කියනකොට වේදනා සංඥා චේතනා මානසිකාරය ඔච්චරයි වෙන්නේ. පසුකාංග 52ක් සම්පූර්ණ කරලා රූප 28කට කඩලා අර ඒ රූප වල තියෙන හේව නැතිත් එක්ක විස්තර කරනවා. ඒක හොඳයි මේ කියන මූල ධර්මයේ තේරුම් ගන්න වෙනකන්. නැත්නම් ඒක සංකර කරන අවුල් කරන පැත්තට ගියොත් අත්‍යවශ්‍ය නැහැ. ත්‍රිපිටකයේ තියෙන මේ මොනවද මේ පෙළේ සතහන් වෙනවයි තියෙන්නේ මේ මේ පස්පංචමක ධර්ම පමණයි. ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සම්බන්ධ මොකක්ද දෙකට කියන්නේ ඒ සූත්‍රයේ හොඳට පෙන්වලා දීලා තියෙන පහළ වෙන චෛසික ඒවා එච්චරම මේ සෝවාන් වගේ දේවල්ට අත්‍යවශ්‍ය නැහැ. මේ මේ ටික වැදගත් වෙනවා. මම දන්නේ මම මේ කරපු විස්තරේ මේ සාධනීය ඉස්සරහට යන එකක්ද කියලා මම මේ නිකන් අදහසක් විතරයි දුන්නේ. එහෙනම් සම්මාසේ විස්තරය බොහොම හොඳයි මම හිතන්නේ අපිට තේරුම් ගන්න ඕනේ ඒ වාගේ විතරේ දුන්නා. මේ ලයින් එකේ රිසෙප්ෂන් එක කොහමද? ඇයිනේ? මේ ලයින් එකේ රිසෙප්ෂන් එක හොඳයි සම්ඩා. හැබැයි ඔහෙන් එන එකෝ එකේ වීක්නස් එක තාම තියෙනවා. අද මේ පැත්තෙන් කිසිම රද්දයක් නැහැ. ඔක්කොම නිකන් ගොළු වෙලා. අනිච්ච අනිච්ච කියන්නේ ඒ වචන දෙකම ආපස්සම ඉච්ඡ ඉච්ඡ කියලා මේ මෙහෙන් අහන ප්‍රශ්න තමයි අර අනිච්ච අනිච්ච කියලා මේ ගිරිමානන්ද සිත් ලියලා තියෙනවා මේ මේක ඇති දස සංඥා සූත්‍රය පොත ගන්නකො දහම මේ මේක ඇත්තේ මේ අංගුත්තර නිකාය පහ දස සංඥා සූත්‍රයේ තියෙන්නේ අනිච්ච සංඥා අනත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා. ඒක අනිච්චා ඉච්ඡා කියලා කියන්නේ කැමැත්තනේ. ඉච්ඡා. ඉච්ඡා වෙරෙපත අනිච්චා. ඒකට ඡායන දෙක මූර්ත මේ ඡායන ඡායන මූර්ත ඡායන. අනිච්ච කියන්නේ නිච්ච කියන එක අනිත් පැත්ත. නිට්ටය කියන පදේ අනිත් පැත්තත් අනිත්‍යයි. එතකොට අනිච්ච කියනකොට ඡායන සාමාන්‍ය දන්ත දෙයන් දෙකක් එනවා. මේක ඉන්නෝනේ මනෝ මූර්ත ඡායන. ඡායන බැදී මහ ප්‍රාණ ඡායන. එතකොට කියන්නේ කැමැති නෑ කියන එක. ඊට අට්ඨියති හරායති දිගුච්චති. අතහැරිනවා, කල්ලජ්ජ වෙනවා, පිළිකුල් කරනවා. ඒක අටුවාවේ බලනකොට තියෙන්නේ අනිච්ච අනික අනිත්‍යතාවයට දාලා තියෙනවා කියලා. අනිත්‍යතාවය කියලා දෙපොළක සඳහන් වෙනවා සූත්‍රයේ. ඒ විදිහට ගත්තා. අඟුත්තනිකාය පහ දසක මේ අටකනා ගානි දෙකේ හය. හය විතර. මේ ඉතින් ඒක නිකන් මූලධර්ම මේ කරුණු මේ මේ මුළු ප්‍රශ්නෙම මූලධර්මයි. මේක භාවනා කරනකොට ඉච්චරම අත්‍යවශ්‍යයෙන් දැනගත් එක නෙවෙයි. නමුත් අර කරගෙන කරගෙන යනකොට මේකේ පුංචි තැන් වලදී අපිට නෑ ඔක හොඳට පිළිබඳ වල හාමුදුරන්ගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර මොනසේ කතාවේ මගෙන් එන උහුම් ප්‍රශ්නයක්. මේ අනිත්‍ය අනිත්‍ය කියන සම්බන්ධ මට ඔය වචන වශයෙන් නම් හරි පැහැදිලි. අනිත්‍ය කියන එක මේ පිරිමන මේ කන්ද කියන්නේ ඉන්දිය භාවනා සූත්‍රයේදී සීක පුද්ගලයාට පෙන්ලා තියෙන්නේ චක්කුණා රූපන් දිස්සෝ උපජ්ජති මනාපං මනාපං තස්සසෝ අට්ඨියති අරාචි ජිගුච්ඡති රූපයක් දැකලාට මනාපමනාප පහනවා ඒක පුද්ගලයා ඒකට ලැජ්ජ වෙනවා පිළිකුල් කරනවා දුක් වඩපත් කරගන්නවා අට්ඨියති අරාචි ජිගුච්ඡති ඒක අනිච්ච කැමැති නෑ කියන අදහසෙන් ඒකට තමයි අනිච්ච කියලා කියන්නේ අනිත්‍ය කියන්නේ මොකද නැති වෙනවා කියන තැන බලන්නේ නේද මේක අනිත්‍ය කියනකොට කැමැති කියන්නේ ඒ දේ අපි වෙනකොට පිළිකුල් කරනවා කියන්නේ ඒකේ ලොකු තේරුමක් තියෙනවා ඉන්ද්‍රිය බලනවා ඒ ඒ තේරුම නැති වුණොත් අපි අතපය බැදලා තියෙන කටට ප්ලාස්ටර් රල්වලා තිබුණට සීලේ කරින් නැතුව රැක්කට හිත කඩන්න නැතුව වරක් කරන්න නම් ඇති වෙන මනාපෙදීම අල්ලන්න ඕනේ. මනාපෙදී පිළිකුල් කරන්නත් එපා. මම කැමති වෙන්නත් එපා. දැනගන්න මේක මට තරම් වෙන්නේ නැහැ. දැන් මට පනාපේ පහළ වුණා. දැන් මට අමනාපේ පහළුණයි කියලා ඒ මුතුලේ ඒක ඒක පිළිබඳව යන්න ගියාම යාර දින ලොකු ගැඹුරක් වැටෙන්න ඇරලා පෙන්වලා දෙනවා. මේ ආචානන්ද ආදීනව සංඥා. මනස් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා. ඔව්. මේකේ තියෙන කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. ඒක අනිච්ච දාලා තියෙන්නේ අනිත්‍ය කියන පදේ. ඡායන සාමාන්‍ය ඡායන දාන. ඒක මහා ප්‍රාණ ඡායන එන්න ඕනේ මෙතන. හරි මහා ප්‍රාණචාන නමුත් ඒකේ විස්තර දෙන කතමානන්ද ඉදානන්ද බික්කු ධර්ම සංකාරයේ අට්ඨීති හරායිති ජුගුච්ඡති සියලු සංස්කාරයන් විසෙයි හැම ප්‍රතිඋත්පන්න ධර්මයන්ගෙන් පෙළෙයි හිරි කෙරෙයි පිළිකුල් කරයි. මට මනාපේ පහළ වුණයි කියලා එයා ඒක මම තරන්නේ මේක මම වගේ භාවනා කරනකොට ගැලපෙන්නේ නැහැ මේක. හිරි වෙනවා. දැන් චිත භාවයට ප්‍රතිම පිළිකුල් කරයි. සර්ව සංස්කාර කියන්නේ අනිත්‍ය සංඥායයි කියන ලබේ. අනිත්‍ය නෙවෙයි. අනිච්ච. අනිච්චා කැමැති නොවන සංඥාව ගන්නවා. ඉතින් මේකේ කුසලනන්ද ආන්දර මට පහින්ට කෙවල තිබුණා. පස්සේ මම අටුවාව බැලුවා අටුවත් අනිච්චමයි. ඒ වුණාට ගිරිමා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ලස්සනට සර්වඥයන්සේ පෙන්නනවා සීක පුද්ගලයා උපජ්ජති මනාපංගමනාපං උපදින මනාපමනාප දෙකේදීම ලැජ්ජිත වෙනවා පීඩිත වෙනවා දුකක් වඩපත් කරනවා මෙතනයි දුකේ උල්පත යමක් විශේෂ දිහා බලලා මට මේක කැමැති වුණා අකමැති වුණා නම් ඊට පස්සේ ඉතින් ටිකටම ආයේ ඒ මනස ගොඩෙන්නේ නැහැ වචනෙන් කතා නොකරත් ක්‍රියාවෙන් අහුුනේ නැතත් ඉතින් අහුවිලා ඉවරයි උඹට පුළුවන් දැන් මනාප මනාප පහළ වුණා. අමනාප අමක දැනගන්න එක සම්පජාය. හොඳ ඥානයක් තියෙනවා. සතියෙන් කරලා දෙන්නේ කලින් තිබුණ මේකට තිබුණ මනාප ගතිය කලින් තිබුණ අපගතිය තොරව මේක දිහා නැවතත් බලනවා. මේක බලනකොට මට මනාප හිතෙනවා. මේක බලනකොට මට නැවත මනාප පහළ වෙනවා කියලා ඒක නැවත නැවත පෙන්නනකොට ඒ මනසට දහසකුත් එකක් අවස්ථා ලැබෙනවා නැවත සල්කා බලන්න. එහෙම නැත්නම් අර කලින් තිබුණ විදිහට ගතානුගතිකව මේකට තියෙන මනාපය මනාපයට ක්‍රියාකාරකම් කරන වෙනුවට ලකෝ දැන් නම් මම අහුවෙලා ඉවරයි. මේකෙන් කර්ම රැස් වෙලා පස්සේ මට විපාක වෙන්න ඕනේ දැන් මෙතනදී මට මේක ඇති වෙච්ච මනාපය ඇති වුණා. අමනාපය ඇති වුණා. ඉතින් ඒකට කොච්චර සතියක් ඕනද? ඒ කොච්චර සතිය කන්න පරිසරයක ඉන්න ඕනද අපි? කැඩිති කැඩිති කැඩිති තේරුම් ගන්න ඕනේ මේකට මට තියනද ආණ්ඩු බලයක් මට තියනද මේකේ මේ පාලනය කරන්න පුළුවන් ශක්තියක් මට ඕන දේ දෙන්නේ අනිතික මේ මනාපය මනාපය මට හිතසුව පිණිසද නැත්නම් මගේ සුභසිද්ධියද කවදාවත් නැහැ. අනිවාර්යයෙන්ම මම නාය විදගත්ත ගුණෙක් අදගෙන යනවා වගේ සංසාරට අදිනවා. මගේ සුභසිද්ධිය තියෙන්නේ මේකට මනාපත් අමනාපත් නැති මේකට කියන්නේ මනාපමනාව කියන වචනේ. දුක සැප දෙක නැති අදුක්කම සුඛ වේදනා වගේ මනාපමනාප වහන්න ඒක දැනගත්තොත් නිවන. දැන් මට මේක පහරුණා ඉස්සර මට මනාප පහරුණා මම දැන් ඒක දැනගත්තා ඒ නිසා මට දැන් මේක තිබුණත් එක නැත්නම් දැනගෙන ඒක මේක ජයග්‍රහණයක් කිව්වොත් නිවනේ. නමුත් ඒක නීරස කරන්නේ. මනාපමනාපකින් තත්ත්වෙට හිත වැටිච්ච ගමන් ඒක හරි නීරසයි. ඒක කිසි මොටිවේෂන් එකක් දෙන්නේ නැහැ. තල්ලුව දෙන්නේ මේ මොනසේ ඊට පස්සේ ඉතින් බලන බලන දේ නිකන් ඔක්කොම බ්ලර් වෙලා වගේ පේන. ඊට පස්සේ යාට භාවනා කරන්න ගැම්ම නැති වෙනවා. ආශාව නැති වෙනවා. මොකද ආශාව තිබුණත් අපි ඇදගෙන යන්නේ. ඉතින් ඒක නිසා ඉස්සරහට යන්න යන්න යන්න මේ මිනිස්සයා භාවනා කිරීමේ අභිලාෂය බලාපොරොත්තුව කැමැත්ත මොකෙන් ගන්නවද කියලා දන්නේ නැහැ. ඉස්සරන තීරණේ ආශාව කොට සතිය ඇති කර ගන්න ඕනේ, සමාධිය ඇති කර ගන්න, ධ්‍යාන ලබන්න ඕනේ, මාර්ගඵල ලබන්න ඕනේ කියලා. ඉස්සරහට යනකොට යනකොට ඒ සියල්ලකටම තියෙන මනාපමනාප දෙක කොක්ක වෙනවා. එනකොටම ලැජ්ජ හිතෙනවා මොකද බිස්නස් යන්නේ කරන්නේ. මම මෙච්චර මේ ගිහි ගියත් ඇලවිලා මේ ධ්‍යාන කරත් මේ ඔක්කොම පුරු කරන්නේ. මේ පළවෙනි මාර්ග ඥානද මෙච්චර මේ වියදම් කරලා දාන්න. දෙවෙනි මාර්ග ඥානද අන්තිම රහත් වෙනකොට සීල සද්ධාව නැයි. ඉතින් ඒක සාමාන්‍යයෙන් තර්කයකට හෝ පොතකට දාන්න හෝ කාටද කියලා දෙන්න පුළුවන් එකක් නෙවෙයි. කියලා දුන්නාම එක එකන වටහා ගන්න තම තමන් මෙතෙක් කල් අතහැරු මට්ටමේ හැටියට. කාමවස්වතරපේ කරන ටිකක් තියෙනවා. ඊට පස්සේ මනාපමනාප දෙක අතරපේ කරන තව ටිකක් ඉස්සරහට තියෙනවා. එතකොට ප්‍රශ්න මොටිවේෂන් තියෙන එක. මේ මෙවැනි කෙනෙක් භාවනා කරන්නේ ඇයි? මෙවැනි කෙනෙක් භාවනා කරන ගැම්ම ගන්නේ කොහෙන්ද? මොනම යකෙකුටවත් තේරෙන්නේ නැහැ බුදුහාමුදුරු කියනවා නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යත්තතේ යස්සතේ නම් ඥානාමි යම්පි නිසා ජායති දිව්‍යෝ දිවිගලෝ බ්‍රහ්මත් වන්දනා කරනවලු මේ පුත්කලයාට මාගේ මේ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා මේ ආජන්‍ය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා එයා දන්නේ එයා ලාන කරන්නේ කියලා. නමුත් හොන්ටටම පිස්සුව දෙන්න ඕන දෙයියෝ වදින. පිස්සු ඩබල් ආවට නම් යෝදුම් වදිනේ බ්‍රහ්මවාදීනේ අපිට තේරෙනවා මම මේ භාවනා කරන අහවල් දෙය කියලා. තුච්චයි පහරයි. ඒකට දෙයියෙක් නෙමෙයි මිනිසෙක්වත් වඳිනවා. අපි භාවනා කරන්නේ ඇයි කියලා දන්නේ නැත්තම්. යස්සතේ නාබි ජානාමි යම්පි නිසා ජහයති. යමක් අරමුණු කරන දැන් පළවෙනි ධ්‍යානේ භාවනා කරන්නේ ඇහින්නේ නැහැ දෙවෙනි එකට. ඒක තමයි. දෙකෙනි ඊට පස්සේ තුනාලේ ඒක අතාරිනවා. හතරට ඊට පස්සේ ඒක ආයෙත් උපේක්ෂා වෙනවා. ඊට පස්සේ ආරෝප ධ්‍යාන වලට යනවා. ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ගෙවාගෙන ගෙවාගෙන යනකොට අර හොඳ කාටුන් එකක් හදලා තිබුණා මම හිතන්නේ ඒක ඊෂොප්ගේ උපමා කතාවක්. වෙන කන්දක් උඩ සීතීත්වේ වයසක අත්තම කෙනෙක් මේ දොර එළිය පිළිපත් ඉන්න වූල් බෝලකින් ගොතනවා. පුරුෂෙක් කැයිල වූල් බෝලෙත් එක සෙල්ලම් කරනවා. සෙල්ලම් කරන සෙල්ලම් කරන තරප්පු පෙළට යනවා. තරප්පු පෙළෙන් ගිහලා පඩි පෙළට යනවා. පඩි පෙළ තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන පස්සේ බෝලේ නැති වෙනවා. පොළේ දිගහැරලා දිගහැරලා දිගහැරලා ගිහලා අරන් උදර දෙල්ලක් කරන බෝලේ නැහැ අන්තිමට නැට්ටක් විතර කියලා නිපුර පූස බලන ඉන්නවා මේ අදිමු ලොකු වූල් පොල්ට මොකද උනේ අත්තම දන්නේ නැහැ තාම අත්තම ගොතනවා ඉතින් ඒක තමයි අපි තල්ලු කරන තල්ලු කරන අපි බලාපොරොත්තු එන්නේ එන්නේ එන්නේ සිව් වෙවි සිව් වෙවි ගිහිල්ලා අන්තිමට නැට්ටට යනකොට මේ අසවල් දෙයටයි මම භාවනා කරේ අසවල් දෙයටයි මම ගී කියට හරි අසවල් දෙයටයි මම සම්මාදිට්ඨිය දීටි අසවල් දෙයටයි මට යෝනිසමස්කාරේ පිටුවේ අසවල් දෙයටයි මම සතුටුමත් උනේ කියන්නේ නැට්ට නැතිලා ඒ නිමිත්ත ඒ සංඥාව නැති වෙච්ච දවසේ කාලකන්‍යයට වෙන්නේ පව් ගන්නට වෙන්නේ පාළු වුණා, තන් වුණා මට දැන් ආතපත නැති වුණා. සත්පුරුෂයර දෙන්නා දැන් කොක්ක නැහැ, සංකාරක කොක්ක නැහැ. දැන් ඉවරයි හැබැයි සදාතම ඉවරයි. මේ මේ මේ මේ අපේ මයි වචෙන් දෙන කෙලුණා. කෙලවීම පිළිබඳ ලොකු බලාපොරොත්තු කියන්නේ කොයි වෙලාවෙද කෙලවිල්ලක් කෙලවෙනවට තමයි දැන් කිත්තු කරනවා. දැන් අපි කරන්නේ නූලක් බඳගන්නේ. කහ නූලක් බඳ ගන්නවා මේ ආරක්ෂක නූලක් දා ගන්නවා දෙයියන්ට අඳිනවා අනේ කෙලවෙට සම් දෙන්න එපා මට මේක මේ gediye ගෙනියන්න යවන්නේනේ අපිට භාවනා කරනකොට ඒ බයිල මොකක්ද බෑ හැබැයි ඒ මට්ටමට ආවට පස්සේ පුදුම ජොලියක් තියෙනවා ජොලිය කියලා කියන්නේ හැම තැනකම වර්ධිනකොට දන්නවා දැන් නිවනට කිට්ටු අතහැරීමට බලක්කාරෙන් බොයෝ දෝනවා ඉතින් යන්න බව කුඩු විලෙන්න යනවා ඉතින් එහෙම කෙනෙක් ගෙදරක ඉන්නකොට ගෙදර මිනිස්සුක් කැමති නෑ ඌ නියම මේ වරදින එකමනේ බලන්නේ. ඥානිකවරු ත්‍රිවිලතර පිටිවසේ ගහතිනේ කවුරුත් බලා ඉන්නේ වරදින කන් අපට කියලා යෝගාවචරයත් එනවා. ඒ යෝගාවචරය තමන්ට වරදින හැටි බලන්නේ. මම කවුරුද අසාධාරණ දෙයක් බයි. මට අසාධාරණ දෙයක් මට ලෙඩ වෙනවා අසාධාරණ දෙයක් මට යුක්ති පසින්දලිනවා. මේ දෙන්න වැඩි යයි. දැන් දෙවන්නේ ගැන බලාපොරොත්තු කියන්නේ ඔක තමයි දුක කියන්නේ. ඔබට ඕක බෙදලා ගන්න බැන්නම් දැන් මරණ මොහොතේදී කොහොමද කරන්නේ? දෙදුණාම කොහොමඩක්වත් බැරි ඉඳ කාටවත්. ඉතින් ඒක දිහා බලනකොට ඒ යන්නේ නේ මං කියන්නේ ඒක මහා මේ අමානුෂිකයි. මගේ වචනේ අමානුෂික ආසාවක් එන්න පටන් ගන්නවා. මට හිතන්නේ හිට්ලර් දාලා තිබුණා කියලා ඒක. ඉතින් මට භාවනා උපදෙස් දීුවේ මේ මේ ડોક્ટર ෆර්නෑන්ඩෝ කිව්වේ මිනිස්සු ඒ මිනිස්සු කරපු දේ අපිට කරන්න බෑනේ ඔක්කොම විනාශම කරමිනිය කරනවා. ඒකයි ඒක කැත වැඩි. විනාශ කරන එයාට දහස් ගණන් මිනිස්සු මොනව සතුටක් කියලා. යෝගාවචර තියෙන දහස් ගණන් මිනිස්සු මැරෙනවා සැලෙන්නේ. හැබැයි මරන්න හිතන්නේ. එයා දන්නා ඒක සංස්කාරයක් කියලා. මරන්නේ හැබැයි දහස් ගණන් මැරෙනවා. බලාපොරොත්තු සේනම සූම් වෙනවා. ඒ ඔක්කොම එයා ඒ වුණාට නොසැලෙන මනසකින් ඉන්නවා කියවම දෙයයන් පුතුන්ට හිතා ගන්න. මේ බ්‍රහ්මණය හිතා ගන්නවලු මේ මනුස්සයා මොන දිහාකට දෙයන්න හදන්නේ. එයාගේ මේ මොකටද මේ භාවනා කරන්න කියන එක ඔබ්ජෙක්ටිව් එක පේන්නේ. ඒ නිසා මේ භාවනාදී විතරයි පරමාර්ථ විපරිණාමයටපත් වෙනවා. අන්තිම හැම වෙලාවෙම ස්ථිර පරමාර්ථයක් වෙත ළඟා වීමක් නේ මුළු මුළු ලෞකික විශේෂම ස්ථිර පරමාර්ථයක් දැස ළඟා වීම. මේක නෑ ඒ පරමාර්ථය ගන්න ඒකත් අර නූල් බෝලේ වගේ කන්නේ බලට යන්න යන්න යන්න යන්න යන්න කෙවි කෙවි යන එකක් තියෙනවා. හරි අමෝරයි. මම දන්නේ මේ මෙල්බන් නගරේ මම පිස්සුවට යනවාද කියලා තේරෙනවද කියලා. ඒක තමයි එහෙනම් වරෙල ලංකාවට මොනවද කකා ඉන්නේ? ඒ කියන්නේ පව් ගෙවෙනකන් ඉඳ වෙනවා. කර්ම ගෙවෙනකන් කකා හිටපන්. මොකද කියන්නේ? වෙලාවෙ ඉඳන් ඔව් ඒකනේ පව් ගෙවෙන්න ඕනේ කියලා. පාවට පින දෙන්නත් බෑ. පිනට පව දෙන්නත් බෑ. කකා කකා හිටපන්. හොඳයි අපි හැබැයි වෙලාව කිට්ටු කරගෙන ඉන්නේ නමුත් ප්‍රශ්න තියෙනවනම් කිවිතු කළ යුතු දේවල් තියෙනවනම් මේ අතු කරන්නයි කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපි givisha ගනිමු එහෙනම් අපේ මේ මේ කනෙක්ෂන් එකේ නම් ඩයලොග් එක හරහා යන් කියලා. මම අද තමයි ඇත්තටම මාසික විතර පස්සේ try කරුවේ අද තමයි. ඒක හොඳට තියෙනවා මට කිසි. ස්වාමීන් පොඩි කෙටි ප්‍රශ්නයක් තියෙන අර විද්‍යාමාන තෙරපි දෙකම සම්බන්ධව කෙටි විස්තරයක් බලාපොරොත්තු වෙනවා මේ කාල වේලාව අනුව. දැන් මේ කඩුගොඩේ ඥානානන්ද ස්වාමීන් වහන්සේ වෙන ප්‍රොසෙස් එක විස්තර කරලා ඒ නාම රූප ගැන කියලා ඊට පස්සේ කියනවා තව ඉදිරියට ස්ටෙප් එකක් ගිහිල්ලා දැන් පටිච්ච සමුප්පාදයට සම්බන්ධ කරලා කියනවා ඒ දෙකට හේතු වෙන්නේ අවිද්‍යාව සහ අවිද්‍යාපත්‍ය සංකාර කියන සංකාර කියන. ඒ එතකදී මේ දෙකේ මේ සංකාර කියන එක කොහොමද මේක සම්බන්ධ කරගන්න කියලා ඒක පොඩි ගැටලු ස්වභාවයක් තියෙනවා. ඒක ගැන කිසි උත්තරයක් දෙන්න පුළුවන්. මේ පස්ස පංචමක ධර්මවල වේදනා සංඥා අපි අර මනාපේ නිසා අපිට ඊගාවටත් ඒ චිත්‍රයෙන් බලන්න ආසාව පහළ වෙනවා. ඒක අපි හඳුනා ගන්නවා. අනේ මේක ලැබුණේ පෙර පිනට මගේ ඇත්ත එක හොඳ නිසා ලැබුණා ආදි වශයෙන්. ඒත් එක්කම චේතනාව පහළ වෙනවනේ. මේ චිත්‍රය මට තව දුරට බලන්න. මොකක්ද මේ චේතනාව තමයි අතන සංස්කාර වෙන්නේ. චේතනාව කියලා කියන්නේ අපි අපි සාමාන්‍යයෙන් අටකතාන විස්තරය අනුව බලනකොට චෛතසික ධර්ම 52ක් තියෙනවා. සංඥා වේදනා දෙක වෙනම හිට ගන්න. සංඥා ස්කන්ධය සහ වේදනා ස්කන්ධය. ඊටු 50ම චේතනා අඩංගු ඊටු 50ම සංස්කාර ස්කන්ධයට වැටෙනවා. සංස්කාර ස්කන්ධයේ තියෙන ප්‍රධානම চৈতසික තමයි චේතනා. ඒ නිසා යම් මේ චේතනා බිකවේ කම්මං වදාමි. එතකොට සංස්කාර වල තියෙන මුණක් දෙකක් චේතනා මුණත තියෙනවා කර්ම මුණත තියෙනවා. චේතනා මුණත තමයි අපි මෙහෙවන්නේ. අපිට මොටිවේෂන් එක දෙන්නේ, විල් පවර් එක දෙන්නේ. එහෙම නැත්නම් අපි ෆැබ්‍රිකේෂන් යන්නේ ඒකෙන් තමයි. ඒ චේතනාව නිතරම ක්‍රියාත්මක කරන මනාප රූපයක් නම් දිගින් දිගට බලන්න, ලං වෙලා බලන්න, ලොක් කරලා බලන්න, ආශා කරන පැත්තට මෙහෙවන. ඒ සංස්කරණය කරනවා. අපි විවිධ සංස්කරණය කරනවා දී ඇති తত্ত্বය මේ උදේට කුළු ගැටවිලා ඉන්න, ඉස්මතු වෙලා ඉන්න චේතනා පහල කරනවා. ඒ චේතනාව කවමදාකවත් පහළ වෙන්නේ නැතුව නිවන් දකින්න. නිවනේ මෙපිට තියෙන ඕනම දෙයකට චේතනා පහල කරනවා. නිවනට යනකොට චේතනා ඔක්කොම හැබැයි නිවන් දකින්න ඕනයි කියලා පින් කරන්න ඕනයි කියලා චේතනා ආවට ඒ චේතනා විසින් චේතනාව ගෙවම් කර කර ගෙවම් කර කර ගිහිල්ලා නිවන කිට්ටු වෙනකොට නිවනට යනකොට ශබ්ද සංකල්ප සංඛාර උපේක්ඛා කියලා කියන්නේ ඒකයි චේතනා පිළිබඳ උපේක්ෂාවටපත් වෙනවා මේක චේතනාවකින් ගන්න බෑ අදිස්ථානකින් ගන්න බෑ ගැඹුර තමයි යන්නේ හැබැයි මුලදී විශාල චේතනාවක් ඕනේ මේ උපේක්ඛ වස්තු අයින් කරලා දාන්න විවේකයේ හොයන්න ගුරුවරු හොයන්න මේ දෙන දෙයක් කාලා ඉන්න ගොඩාක් චේතන අවශ්‍යයි නමුත් අන්තිමට යනකොට යනකොට චේතනාවගේ ක්‍රියාභාරය කාර්ය භාරණත භූමිකාව ජීවිවි ජීවිවි ගිහිලා ඒ ජීවිවි ඊම සඳහා කරන ඩොක්ක කනිලා තමයි සබ්බ සංඛා සබ්බේ සංඛාර අනිච්ච කියන පදේ. සබ්බේ සංඛාර දුක්ඛ මොනම හරිය සංස්කරණය කෙරුවොත් ඒක අනිවාර්යයෙන්ම දුක පිළිසිනවා. ඒකේ කාන්තේම අනිත්‍ය පිළිසිනවා සංස්කරණය කරන්නේ නැතුව ගන්න දේ චේතනා විරහිත වෙන දේ වෙනස් වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. මගේ නෙවෙයි. නම් යම් විදිහකට ඇඟිල්ල ගහලා යමක් වෙනස් කරන්න ඒ වෙන මේ චේතනාවක සංස්කරණය කරාන ඒක වෙනස් වෙච්ච ගමන් හිතට දෙනවා. ඒ මමනේ මගේ මෙයා. මගේ වස්තු කියලා. නමුත් ඒව චේතන සංස්කරණය කරගන්න නැතුව තන ගානගංගේ දියතෝතක් වගේ යන්න ඇරියොත් ඒක වෙනස් වෙන කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද මගේ නෙවෙයි. ඒතර ඒක දුක් දෙන්නේ ඒක මේ ෂෝෆන්හාවර් ඒ ජර්මනියේදී ආ ලස්සනට කිව්වා each and every will is evil කියලා. තමන් මොකක් හරි හිතලා කරුවා නම් ඒක අනිවාර්යයෙන්ම යට තියෙන මේ න්‍යායපත්‍යකට යනවා. ඒ න්‍යායපත්‍යය සංසාරය. සැලසුම් කරලා මොනවා කරුවත් ඒ කරන හැම එකකම සංසාරේ වැඩෙනවා. හරි ගියා කියලාත් වෙනවා, වැරදුනා කියලාත් වෙනවා. ඒ නිසා යන දෙයට යන්න යනවා. නැත්තම් බුදුහාමුදුරුවෝ ඒකට කිව්වේ ඒ කියනකොට මට හරි වෙහෙසක් ආවා. මට හිතන්නේ මුළු වෙස්ට් එකට වෙහෙසක් ඇවිල්ලා තිබුණා. කියනකොට මම හිතුවා යකෝ දැන් අපි මේක කලින් ඉගෙන ගන්න ගත්ත අදිෂ්ඨාන හොඳ කෙනෙක් වෙන්න ගත්ත අදිෂ්ඨාන මේ වගේ භාවනා මැදට එන්න ගත්ත අදිෂ්ඨාන සේරමත් එතකොට සංසාරේ. ඉතින් ඊවසේ ඇත්තට ශෝපනාව මැකුවා වෙස්ටර්න් සයිකොලොජි එකේ. ඊපස්සේ නීචේ තමයි මේ මතු කරලා දුන්නේ. නමුත් තාජෝ බුදු දහමසේ පාඩයක් දැම්මොත් ඒක සම්බන්ධ කරලා සබ්බේ සංඛාර දුක්ඛ. සබ්බේ සංඛාර අනිච්ච කියලා අපිට කිසිම කෙනෙකුට සතුට වෙන්න දෙයක් නෑ. අපි යමක් ඇනුවා නම් මේ ජීවිතේ විනාශ කරා නම් හැදුවයි කියලා හිතනවා නම් ඒ සේරගෙම දුකයි. ඒක තමයි බුදුරජාණන් කිව්වේ මේ ගේ හදන එක බල බල තමයි මම ඇවිද්දී හදනකොටම මනාපමනාප දෙක පහළ වෙනකොටම ගේ හදනවා. එතකොටම දැන ලැජ්ජාවක්. ඔබ භාවනා කරන කෙනා ලැජ්ජාවක්. ඕක ගැන මනාප වෙන්න එපා. අට්ඨියති හරාජි ජිගුච්ඡති ජිගු ජුගුප්සා ජනක කරනවා. ඒ වචන තුන එක එකන එක එක පදවලට දානවා. මේක කියන්නේ හිරි කියන වචනේ මේකේ පාවිච්චි කරන්නේ ලැජ්ජිත වෙයි හිරි හිරි භාවයටපත් වෙයි කියලා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ගත්තොත් මට වෙනස් විදිහට කියන්නේ කොහොමෙන් හරි මේක මං වගේ කෙනෙකුට තරම් වෙන්නේ නැහැ කියලා එහෙම නැත්නම් ඩිස්ක්ලේම් කරන්න ඕනේ. මේක වෙනවා උනාට මට මට වගේ කෙනෙකුට මේක තරම් වෙන්නේ මම මේක මම මේක නැති කරන්න උත්සාහ කරනවා. දකින්නකොට මැච් වෙන මනාපමනාප දෙක නැස්තම් අස්ලෝක ධර්මයේ කම්පා වීම මාන්නෙකුට තරම් නැහැ. දැන් මම ඉන්නේ ලාවට ඒක පහළ වෙලා. ඕක මේ කැස කැවුනොත් දිගට ගියොත් වචන පිට වෙන්නේ ක්‍රියාවක් වෙන්න ඉඩ තියෙනවා. මොක මොක ඇබ්බැහි වෙන්න ඉඩ තියෙනවා. එනකොටම මේ නේ තමම නේ සෝමස්මි නේ සුවත්තා කියලා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා අතහැර දැමීම තමයි සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියන එක තියෙන්නේ මේකේ තියෙන්නේ හිරි පෙලෙයි හිරි කෙරෙයි පිළිකුල් කෙරෙයි පෙලෙයි කියලා කියන්නේ මේක දුකක් මේ මට ඇතිවෙච්ච මනාපෙම දුකක් අට්ටි යති පීති කියලා කියන්නේ ඒක අල්ලගෙන හිටිනවා අට්ඨියද කියන්නේ ඒක මත හදාපවතිනවා අට්ඨිත අට්ඨ හරායති හැර දන්නවා jigucchati පිළිකුල් කරනවා එනිසාට ජීවිතේ පුරාම නඩු ගන්න භාවනා කරන වෙලාවේදී Tamanne මතුවෙන මනාපමනාප ටික බලා ගන්න පුළුවන් නම් ඒකෙන් තේරෙයි අපි නාසරණුව දාගත්ත ගොණෙක් වගේ යනවා මිස අපිට කිසිම ඒකට මේ මෙහෙම ව්‍යං කියලා කියන්න හැකියාවක් නැහැ ඒක සම්පූර්ණ අපි හිතන අපේ මනාපයට වැඩ කිරීම ස්වච්ඡන්දයට වැඩ කිරීම ලොකු මේ ජයග්‍රහණයක් කියලා. එහෙම නැත්නම් අපි රජ වුණයි කියලා ඇත්තටම බලවිලා. ඇත්තටම බලවිලා දෙන අපිට ඕන දේ දුන්නොත් අනිවාර්යයෙන්ම දැලිපිය අතර ගත්ත වඳුර වගේ කපන එක තමයි කරන්නේ. කපා ගන්න එකමයි කරන්නේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ඒක සත්‍යයට බාර දෙන්න. එහෙම නැත්නම් ධර්මයට බාර දීලා ධර්මයේ කියන්නේ යන වෙන දෙයකට වෙන්න දෙන්න කොමිට් වෙන්න එපා. චේතනා පහල කරන වෙන උනාර කමන්නේ නැහැ. වෙනකොට දැනගන්න ඔක්කො ඔය ඔය එක එකක් ගන්න සංසාර දික්කට. එක එකක් ගන්න සංස්කරණය තියෙනවා, කෙලෙස් ඇති වෙනවා, කර්ම රැස් වෙනවා, විපාක ඇති වෙනවා. කර්ම වට කෙලෙස් වට විපාක වට නතර කරන්න මනාපමනා පහළ වෙන වෙලාවෙදීම දැනගන්න ඕනේ එදාට තමයි මිනිහට බයලජ්‍ය දෙක පහළ වෙන්නේ. ඒ කියන්නේ ලැජ්ජ බය කියන මේ හිරියොතක් කියන සුඛ ධර්ම පහළ වෙන්නේ කටයුත්තේදී එනකොටම. ඒ නිසා චේතනාවත් එතෙන්දී බරපතල වැඩක් කරනවා. මම කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ මම ඉතින් කොහොම හරි අවස්ථාවක් නැ දිග උත්තරයකට ගියා. ඉතින් එමන අපි මොකද කියන්නේ නතර කරමුද? හොඳයි අපේ මේ පැත්තේ අද මේ සහභාගීත්වය අඩුයි මෙල්බන් වලට දුන ප්‍රශ්න තිබුණා. අපි එතකොට 29 අද 25යි. ඊට පස්සේ 31ද 30 පළවෙනිදනේ. ආ නෑ ඊගා පළවෙනිද මම නෑ. එදාට සුබෝධරාම යනවා. මේ හැබැයි මම try කරන්න පුළුවන් නම් බලන්න මේ netbook එක අරන් ගිහලා Skype එකට යන්න නිකන් යන ගමන් නිකන් එතකොට නිසන්වට කනෙක් වෙන්නේ නෑ. ඕනනම් මේ Skype එකේ මේ මෙල්බර්න් වලට කනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට ඉක්තරම ඉස්තර කරන්න බෑ ඒ නිසා ශීලාට මේ ශීලා මතක් කරන්ඩ සී බ්‍රහස්පතිදා ඒකට මතක් කරන්ඩ සිකුරාදා පොයේ දවසේ සෙනසුරාදා සුබදරම දවසේ. දැන් ඕගොල්ලන්ට වසාරාධනා මොකක්වත් නැහැ ඉතින් එහෙට එන්න කියලා ආරාධනා කරන්න දෙයක් නැහැ පිටත ගන්නවා නම් මෙහි ඇවිල්ලා ආරාධනා කරන්න වෙනවා. Skype එකට වසාරාධනා නැහැ. ටෙලිෆෝන් වලට වසාරාධනා නැහැ. එන්නේ. හරි එහෙනම් අපි නතර වෙනවා සීල තෙරුවන් සරණයි. හොඳයි අපි එන එත්තාවත ආචාදී ගාථා සජ්ජායනා කිරීමේ අපේ මේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. එත්තාවතා චගම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා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 punyantang anumodita jirang rakan dosa senang divanaga mahindika punyantang anumodita jirang rakan tu senang akasadha cebumadha punyantang anumodita jirang rakan tu mangparang ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය එයා පිටිය ලොකම. ඒගොල්ලෝ ඉතින් කියන ලක්ෂණ කියන එක කතා කරන්නේ. මේ ඔය ලක්ෂණ කියන තනියම. මේක අපි අහනවා. ඒක කියන්නේ නේද? මම තාත්තේ යම ඊයේ අවුලක් නැතුණා. තාත්තේ ඉන්නේ. තාත්තේ ඉන්නේ.